අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සර්ම සාකච්ඡාවක් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අපි අලාකෝ මන්ත ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 10කුත් කවි පන්තියකුත් තියෙනවා. කවි නම් මට කියන්න බෑ. ඇඟිල් ඇඟිල්ල කැපිලා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස කමඨහන් වார்த்தාව සක්මන ජූලි 3 සතිය වර්තමාන මොහොතේ පවත්වමින් සක්මන් කළ අතර පූර්ණ සිහිය දෙපා වලට පමණක් නොපිහිටා අනෙකුත් ඉඳුරන් කෙරෙහිද ප්‍රකට විය. නමුත් පෙර ආකාරයෙන්ම මම ඇවිදින බවක් සුළඟ උණුසුම සීතල ශරීරයේ වදින බවත් අවට ශබ්දත් මාගේ රූපයත් බාහිරෙන් ඇසට එන රූපත් කෙරෙහි සිහියෙන් බේසිකලි වර්තමාන මොහොතේ සිහිය තබා ගැනීමට හැකි විය. මෙය මාගේ රූපයේහි කයෙහි සිහිය පවත්වා ගැනීමක්ද නැත්නම් බාහිරින් එන අරමුණු දිහා සිහියෙන් බලා සිටීමක්ද? එසේත් නැත්නම් මේ දෙකම එකක්ද කියා හරියටම කිව නොහැක. කෙසේ නමුත් වර්තමාන මොහොතේ ජීවත් වීමට ඊතා අසීරු බවත් වර්තමාන චිත්තක්ෂණය ශීඝ්‍රයෙන් අතීතයට යන බවත් වර්තමානයේ යනු වෙනස් වීමක් පමණක් බවත් මෙනෙහි වනවත් සමගම මේ සියල්ල පංච ඉන්ද්‍රියෙන්ම එන දැනීම් ගොඩක් සංඥා ගොඩක් සිත් ගොඩක් දෝ කියා හැඟුණා. හවට ඇති දේ නිකන් ඔහේ වෙනස් වී යන බවක් තමයි හැඟුණේ. මෙලෙස ටික වේලාවක් සක්මන් කරද්දී මම සක්මන් කරමින් සිටි පතයේම තවත් යෝගාවචරයෙක් එන බව දුටුවා. එහිදී මගේ සතිය කැඩුනත් එය නැවතත් සිහියෙන් අරමුණු කළා. එහිදී මට සිතුනේ මට ද්වේෂ සිතක් ඇති වී ඇති බවත්. මෙය චේතනා ගොඩක් බවත්ය කියායි. එසේනම් මා දැන් ඇවිදිනවා කියා මම හිතන්නේ වර්තමාන මොහොතේ পায়ට දැනෙන දැනීම් සහ සංඥා ඊට කලින් චිත්තක්ෂණවල දැනීම් සහ සංඥා සමග ගැළපීමක් සම්බන්ධ කිරීමක් ප්‍රපංච කිරීමක් චේතනා කිරීමක් වශයෙන් දැනුණා. මෙලෙස වර්තමාන මොහොතේ পায়ට දැනෙන දැනීම් ගැන සිහිය පවත්වමින් ඇවිදින විට අවට යෝගාවචරයින්ව සංඥා උනේ ඇවිදින රූකඩ ආකාරයටයි. මමත් රූකඩයක්ම වැනිය. මට 3D depth පෙනෙන්නේ මෙම වෙනස් වීම නිසා දෝ කියලත් හැඟුණා. මෙලෙස සතිය පැවැත්වීමෙන් ඇති වූ නිරීක්ෂණ මම පෙර ඉගෙනගත් දෙයක්. බලෙන් සොයා බලන පෙර ඉගෙනගත් දෙයක් බලෙන් සොයා බලනවාද කියා සක්මන අවසානයේ මම මගෙන්ම ප්‍රශ්න කරා. මෙය අවබෝධ ඥානයක්ද ප්‍රත්‍යක්ෂ ඥානයක්ද කියා සිතන විට මට සිතුනේ මම එය අසා තිබුණත් එක්ස්පීරියන්ස් වී තිබුණේ නැති බවයි. මගේ මේ නිරීක්ෂණ නිගමනවල හෝ කරන ආකාරයේ වරදක් ඇතොත් හෝ අනිකුත් කිසියම් උපදේශයක් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් තරණයි. මේක මගදී කියනවා මේ සත්‍යයෙන් ඉන්නකොට මේ අභ්‍යන්තර ආයරම් අරුණ පිළිබඳව සක්මන පිළිබඳ සත්‍යමත් වීමද බාහිර පිළිබඳ සත්‍යමත් වීමක්ද එහෙම නැත්නම් මේ දෙක අතර මාරු වීමක්ද කියලා. සතිය තියෙනවා නම් අභ්‍යන්තර උනාට කමක් නැහැ බාහිර උනාට කමක් නැහැ මොන වුණත් කමක් නැහැ. අපි සතිය තියෙන තාක්කල් ආරසයි. එනිසා අපි සත්‍ය ධර්මයේ ආරසා කරන තාක්කල් සත්‍ය ධර්මයෙන් අපි ආරසා වෙනවා. ධම්මෝ අවේ රක්කති ධම්මචාරි. සත්‍ය ධර්මයේ ගන්න ඇතුළත එකක්ද පිටේ එකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක නිසා ඒක පස්සට තියන්න. නිකම්ම නිකන් සත්‍යමත් වෙන්න බලන්න. බලනකොට පේන්න පටන් අර ගන්නවා. ඒක බැරි දෙයක් නෙවෙයි පුළුවන් දෙයක්. නමුත් මේ ඒකට මේ හිතේ දෙවි නැත්නම් කදාකවත් ස්වභාවයෙන් සත්‍යමත් වෙන්නේ නෑ. අනිත් එක තමයි මේ ක්‍රමේ වැරදිද හරිද කියන ප්‍රශ්නේ තමයි මුලක් කළාට කමඨහන් වාර්තාවක් ලියන්න කෙනෙක් පෙළඹෙන්නේ. ඉතින් ඒකෙදී මෙන්න මෙහෙම තරල උපමානයක් දෙන්න පුළුවන්. නැත්තම් සරල මිනුම් දණ්ඩ දෙන්න පුළුවන්. මේ වැඩේ දිගට කරගෙන යන්න පුළුවන් නම් වැඩේ හරි. දිගට කරන්න. එච්චරයි. ඔක ඉක්මන් කරන්න යන්නත් එපා. මොනවාක්වත් කරගන්න බැරිකම තියෙන විතරයි අපි සලකා බලන්න ඕන කරන්නේ. මේ කරන්න පුළුවන් නම් අපි දැන් පාරේ ඉන්නේ. නිසා බුරුම් භාෂාවෙන් කියනවා පාර කෙලවරට ගියොත් ගම. පාර දිනකම් ඵලයක්. අතරමඟදී වටපිට බල බලව තෙපර බබා පිටිපස්ස බල බල ඉන්න එපා. එතකොට තමයි මේ යන ගමන පිළිබඳව තමයි සැකයක් ඇති කරගන්නවා. ඒක එච්චර උනන්දු කරන්න එපා. මේ දේ කරගෙන යන්න බැරි නම් විතරක් අපි කායින් හරි අත් උදව්වක් ඉල්ලනවා. ඉතින් මේ කාරණා දෙක තමයි මතක් කරන්න දෙන්නේ. ඒ නිසා සතිය තියෙනවනම් අභ්‍යන්තර වේවා, බාහිර වේවා, මොකක් කුණු හර්ප වේවා, සભ્ય ධර්ම වේවා මොන්නම දෙයක් අසතියට නැහැ. සතියට හරිත් එකයි වැරදිත් එකයි දිනුවත් එකයි පෙරදුනත් එකයි වේදනත් එකයි සැපත් එකයි මොකක්වත්ම නැහැ. ඒ නිසා සතියට දැම්මට පස්සේ ඔබ වර්ග කරන්න යන්න එපා. දෙක දැන් මේ යන පාරේ මේ යන ගමනේ දිගට යන්න පුළුවන් නම් අනේ කරදර දාගන්න එපා. අහ කියන නයි දාගන්න එපා. ඒ සැකෙන් වෙන්නේ කාලේ නාස්තිවීමක් විතරයි. අකුසලයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. කාලේ නාස්තිවීමක් වෙන්නේ Taman විශ්ීම Taman කරගෙන යන වැඩේට අව탁සිරු කිරීම නිසා හීනමානයක් හීනමානයක් නෙවෙයි හීන තත්ත්වයකටපත් වෙනවා. දිගට කරගෙන යන්න පුළුවන් නම් දිගට කරන්න කරන්න කරන්න කරන්න ඕක බුදුම සුද්ධ වීමක් සුද්ධ වෙනවා. අජේ අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ භාවනා වැඩමුළු කීපයකටම සහභාගී වූ අයෙක්මි. මම ඔබ වහන්සේගේ උපදෙස් එලෙසින්ම අනුගමනය කරමින් ඉදිරියට යන්නෙක්මි. එහෙත් මාගේ සතිය අභිබවා නිතරම මතුවන්නේ රාගයයි. මට මෙය ප්‍රහේලිකාවද්ද වන්නේ රාගය පමණක්ම නිතර මතුවන බැවින. මෙය මාගේ පසුගිය ජීවිතයෙන් ඉතුරුවත් ඉතුරු වූවත්ද නැතහොත් පෙර භවයන්ගේ සිට එන්නක්ද නොතේරේ. ඒ කෙසේ වෙතත් මෙම රාගය තලා දැමීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. උසාවියට නොකැඳවන මෙන්ද ඉල්ලා සිටිමි. ඔබ ඒ ඒක සාධාරණයි ඇත්තට ඔබ ඒ මොකද මේ රාගයේ කියන චෛතසිකේ හුඟ දෙනේ මේ ආචාර ධර්ම වලට දාලා තියෙනවා ආචාර ධර්ම වලට දාපු ගමන් මේ රාගයේ හරියට මේ ටැබුස් එහෙම නැත්නම් මේ සමාජ ප්‍රශ්න ඇති කරනවා මං මේකට දෙන උත්තරේ තමයි අපි හිතමු රාගයෙන් රත් වෙලා ඉන්නවා කියලා දෙමලෙන් කියනවා කාමම් තරල තර තල කරවන්න ආඩද කියලා ඔළුවට ගහලත් කරාගේ වැනෙනවා. ඒ කියන්නේ රාගේ රත්. ඒත් රාගේ තියෙන බව දැනගන්න පුළුවන්. ඒක දැනගන්නේ කොහොමද? කවදාහකත් රාගේ 100%ක් යන්නේ නැහැ. ඒකේ ටිකක් ඉඩ තියෙනවා මම ඉන්නේ රාගේ කියලා දැනන කොහොමද දන්නේ? ද්වේෂය නෙවෙයි. කවදාහකත් රාගේ තියෙන තරම් ද්වේෂය නැහැ. බලන්න රාගේ ඉන වෙලාවට නිදිමත එනවද කියලා? කවදාවත් නැහැ. ඒ නිසා රාගේ දැනගන්න පුළුවන් ගතිය ඉතුරු කරලා රාගේ ඉන්නේ. අන්නේ දැනගන්න පුළුවන් ගතිය තමයි අපි වඳින්න ඕනේ. මෙච්චර රාගේ ආවට කාමම් තල කරවන්ද ආඩද කියලා කියනවට කාමේ ඔලුවට ගහලා නටනවා. ඒත් මං ඉන්නේ කාගේ රාගේ කියලා දැනගන්න පුළුවන් ගතියෙන් පේනවා. රාගයට කවදාකවත් 100%ක් නගින්න බෑ. සතියට ඉඩ තියෙනවා. අන්නේ සතිය ටික විතර සමාදම් වෙන්න. එතකොට කියන්න ඕනේ රාගේ තියෙන තරම් එන්න. වීචක්‍රමණය කරන්න යන්න එපා. වීචක්‍රමණය කළොත් එහෙම විශාල මේ පශ්චාත්තාපවට ලක් කරනවා. මෙතන තියෙන්නේ කාම රාග නෙවෙයි කාම ඡන්දේ. ඒ කියන්නේ නැත්නම් කාම ගුණ නෙවෙයි කාම සංඥාව. කාම සංඥාව ආවට පස්සේ දෙදරනවා. ආය මොනවත් නැහැ. නමුත් ඒක බව දැනගන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් ඒක හුඳකටම දිනුනාට පස්සේ සර්වචන්නාංශයේ සතිපට්ඨාන හතරවෙනි එකේ ධර්මානුපස්සනාවේදී සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මගේ හිතේ දැනට කාමච්ඡන්දේ තියෙනවා. මගේ හිතේ දැනට කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්න. අසන්තං වා කාමච්ඡන්දං නන්ති මේ කාමච්ඡන්දෝති පජානති. ද්වේෂය ආවනේ. කාමච්ඡන්දේ පිළිබඳ හරි කමන්න ද්වේෂිනකොට කාමච්ඡන්දේ නැහැ. ඒතර මගේ හිතේ කාමච්ඡන්දේ නැහැ කියලා දානවා. අනුප්පන්නං වා කාමච්ඡන්දං උපාදෝ හෝති තංච පජානාති. නෝබන් කාමච්ඡන්දයක් උපදුනානේ ඒකත් දැනගන්න. සන්තං උපන්නව කාමච්ඡන්දං පහීනෝ හොති තංච පජානාති. උපදිනා වූ කාමච්ඡන්දේ ප්‍රහාණය වුණා. දැන් මේ හතර තමයි ධම්මානුපස්සනාව කියන්නේ. නීවරණ පබ්බේ පින්නන්නේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දැන ගැනීම වම තිනකොට වම තිනවා දැනගත්තා හා සමානයි. ආස්වාස කරනලාදී ආස්වාසය දැනගත්තා හා සමානයි. කොහොමද ආස්වාසය දන්නේ ප්‍රසවාසය නෙවෙයි කියලා. ඉතින් එතකොට ඕකට වැඩි ඔගේ අනිත් පැත්ත තමයි ටිකක් අල්ලලා දෙන්න පුළුවන් නේ. කාමච්ඡන්දේ ආවට පස්සේ පොඩ්ඩක් අපේ මල්ලේ තියෙන්නුනේ ද්වේෂය පොඩ්ඩක්. ද්වේෂය දාලා බලන්න දාපු ගමන් කාමච්ඡන්දේ නැති වෙනවා. ඒසක ද්වේෂය අයින් කරන්න මේපා. ගමන් මල්ලේ පොඩ්ඩක් තියෙන්න ඕනේ රුණු කිල්ලෝට උණු ටික වගේ ඕන වෙනකොට හදිසියක් කරනකොට ද්වේෂය දාලා බලන කාමච්ඡන්දේ දෙන්න බෑ. ඒකේ හුඟක් වෙලාට හරියන්නේ ද්වේෂය ආපෙලා ඒ කාමච්ඡන්දේ පොඩ්ඩක් දාන්න ලුණු මිරිස් දානවා වගේ පොඩ්ඩක් වැඩිපුර දාන්න බෑ. ඒක කන්න බෑ. දාපු ගමන් ද්වේෂේ නැහැ. ඉතින් ඒක නිසා මේ දෙකම මල්ලේ තියෙන්න ඕනේ. ඔය 100ක් අයින් කරන්න එපා. අයින් කළොත් කිසිම රසයක් නැහැ ජීවිතේ. ජීවිතේ නිකන් ඩල් වෙනවා. ද්වේෂය එනකොට කාමේ පොඩ්ඩක් දාලා බලන්න. කාමේ එනකොට ද්වේෂය දාලා බලන්න. ඒ දවසක් මම මම දැනුව 88 අර බඳගෙන මොකක් හරි මම භාවනා කරන ගමන් ඉතින් ඒ දවස්වල සිස්ටමැටිකල් ලොකු සංසිකාවට යන්නේ මං ගිහලා කතා කරන විලාවේදී මේ මට මං කිව්වා මෙහෙමයි මේ කේන්ති ඇවිල්ලා තරහ තරහ ගන්න බැරි එකක් නෙමෙයි ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මට කියනවා හිතා ගන්නවත් බැරි වුණා උකට රාගේ පොඩ්ඩක් දාලා බලන්නයි කිව්වා අවුරුදු 88ක් වයසක හඳුරු කෙනෙක් මට හරි ආසයි ඊගාව පරියන්කට යනකම් බෑ දැම්මට පස්සේ ඉතින් එන්නේ දැන් ඔන්න රාගේ ද්වේෂේ එන්නේ වැඩක් නැහැ. ඒකට පරිශ්‍රණය කරගන්න බෑ. එහෙම ඉන්න වෙලාවේ දැම්මා ආවා දැම්මා දාපු ගමන්ම කාමච්ඡන්දේ 3D මේ colored full vivid ටික වේලාවක් ගියාට පස්සේ black and white වෙනවා flat වෙනවා ඊට පස්සේ බොඳ වෙනවා අර අර තියෙන දර්ශනීය චිත්තාකර්ශනීය ගතිය එන්නේ එන්න අඩු වෙලා නිකන් අන්තිමට ඒකේ අර තියෙන කුප්පණ ගතිය නැති වෙනවා. ඊපස්සේ මම ලොකු සාන්තර ගිහිල්ලා කිව්වා මේමයි සාංශ දාපු ගමන් 3D දාපු ගමන් කලර් ටික වෙලා කරන බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා කිව්වා. මේ නමල මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ කිව්වා. මොකද ලොකු සාංශේ ටෙලිවිෂන් එකක් දැකලවත් නැහැ. ඒසොට කලර් ටීවී කියන ඒවා හැම එච්චරම ප්‍රසිද්ධ නැහැ. මොන මං කියව සාන්ති මේ බොහොම චිත්තාකර්ෂණ විදිහට එනවා. ඒක පුරාම ඒක බහැලා යනවා. ඒක නිසා අපි ළඟ ඒක එනකොට මේකෙන් පොඩ්ඩක් තියෙනවා. මේක එනකොට මේකෙන් පොඩ්ඩක් තියෙනවා. ඒකට බලනකොට පේනවා මේක ඒ රජ වෙච්ච වෙලාවේදී හඳුනා ගන්න පුළුවන් වීම තමයි අපේ භාවනාවේ අපිට ලැබෙන ප්‍රතිඵලය. මේක මේ අහවලා. හම්බුණාට පස්සේ ඇත්තට මේක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. එපානම් ඒකේ විරුද්ධ පක්ෂයට කතා කරනකොට මෙයාට ඉන්න බෑ. අන්නේ විදිහට මේ දෙන්න මේ තඩමාරු කිරීමෙන් අපිට තේරෙනවා අපිට මේකේ පාලන ශක්තියක් එහෙම නැත්නම් අධිකාරී ශක්තියක් තියෙනවා. යට වුණොත් තමයි බැරි. ඒ කියන්නේ මේ රාගේ 100ක් නැගලා කියලා හිතුවොත් කරන්න බෑ. අපි දැනගන්න ඕන රාගේ 100ක් කවදාකවත් නැගින්නේ නෑ. රාගේ තියෙන බව දැනගන්න පුළුවන් සතියට ඉඩක් තියෙනවා. ඉතින් ඔකට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. එතකොට මම දන්නවා පැටලෙනවා කියලා. යම් අපේ අනිච්චන් දුකන් අනත්තන් කියනකොට අපි පැහැදිලිවම කියනන් බුදුරජාණන් වහන්සේ අනාත්මවාදී කියලා. නමුත් බුදුරජාණන් කියලා තියෙනවා මම ආත්මවාදීත් නෑ මම අනාත්මවාදීත් නෑ කියලා. ආත්මවාදී අදහසක් එනකොට අනාත්මවාදේ දාන්න. අනාත්මවාදී අදහසක් එනකොට ආත්මවාදේ දාන්න. එහෙමයි බුදුරජාණන්සේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ. කච්චායන හඳුරන කියලා තියෙනවා මේ ඇත්තේ කියලා එකාන්තයක් තියෙනවා කච්චායන. නැත්තේ කියලා එකාන්තයක් තියෙනවා මේ ලෝකයේ අන්ත දෙකට බෙදිලා. මම ඇත්තේ කියන අන්තයට යන්නේත් නැහැ නැත්තේ කියන අන්තයට යන්නේත් නැහැ ඇත්තේ කියනකොට නැත්තේ එකෙන් ගහනවා නැත්තේ කියනකොට ඇත්තේ එකෙන් ගහනවා මං ගහන හැටි පේනව නේද ඔයගොල්ලන්ට මම ගහන්නෙත් ඒ විදිහට තමයි එයිසයි ඒකාන්ත වශයෙන් අනාත්මවාදයට යන්න එපා අනාත්මවාදයට ගියෝ සීලයක් රකින්න බෑ අනාත්මවාදයට ගියෝ සමාධියක් ගන්න බෑ අනාත්මවාදයට ගියෝ දාන කතා කතා කරන්න බෑ ඒකට ආත්මවාදී අවශ්‍යයි ආත්මවාදී උතර තමයි මේ කර්ම රැස් කරනවා ඊගාවත් වෙන ප්‍රතිසන්දෙනවා බයිලා කියනවා. විපස්සනාට කියලාදී ආත්මවාදියත් බබයි මේ තමයි දෙන්නම ගන්දෙන් පල්ලයට විසිකොල්ල දාලා නිකන්. කොයි වෙලාවෙ බබා තියාන බේතම විසිකොනවද? කොයි වෙලාවට බබත් එක්කම විසිකොනවද කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. නිසා මේ රාග ద్వේෂ දෙක නැත්තම් ජීවිතේ හරිම ඩල්. කලර්ඩ් නැතුව වගේ නිකන්. බ්ලැක් ඇන්ඩ් වයිට් වගේ. 3D නැතුව වගේ. සිවතිබිච්චාවයි. ඒවට යට වෙන්න ඕනකමක් නැහැ. යට වෙන්න එනකොට මතක තියාගන්න ඔය සතියට තියෙන ඉඩ පිළිබඳව නොදැනගත්තොත් තමයි යට වීම එන්නේ. මේක ඉතාමත්ම දරුණුම මේ අකුසලේ. ඒ වුණාට ඉස්සල්ලාම සෝවාන් මාර්ගයෙන්ම සකද අනාගාමී මාර්ගයේ මේව නැතිලා යනවා. දරුණුම අකුසලයේ තමයි මාන්නේ. මාන්නේ. ඒක නැති වෙන්නේ අරියත් මාර්ගයෙන්. ඒ නිසා ditthිය ඉස්සලම කඩලා යනවා. සෝවාන් වෙනකොටම ditthිය කඩලා යනවා. ඔය අපි හිතාගෙන ඉන්න මහා ලොකු මිච්ඡා ditthි ධම්මා ditthි කියන එක පුහ් කාලා පෙමින්න පුළුවන් එකක්. ආර්ය ලෝකේ ඇත්තෙම නැහැ. ඊට පස්සේ කාමරාග පිටික අනාගාම වෙනකොට නැති වෙනවා. මාන්නේ තමයි අමාරුම දේ. ඒක නිසා ඒක පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන ත්‍රිමුණට කනගාටු වෙන්නත් එපා. මොකද ඒක තාම ගැඹුරුම මුල් බහගත දේ. ditthිය රාගය ද්වේෂය මානි ක්‍රමයෙන් ක්‍රමයෙන් අයින් වෙගෙන යනවා. ඒ නිසා මේක තිබුණයි කියලා ප්‍රශ්න ප්‍රශ්න නැහැ. අනාගාමී වුණත් තාම රූප රාග රූප රාග තියෙනවා. කාම රාගේ නැති වුණාට රූප රාගේ තියෙනවා. ඒ නිසා මේ එකින් එකින් එකින් එක අයින් කරගෙන අයින් කරගෙන යන්නේ. දැන් මතක තියාගෙන ඉන්න දැන් ওই හිතට කාම රාගේ කාම ඡන්දය ආපෙලාට කාම ගුණ නෙවෙයිනේ දැන්. කාම ගුණේ නම් කාම මිත්‍යාචාරය. ඒක නෑනේ දැන්. ඒ වෙනුවට තියෙන්නේ හිතේ නැගලා විතරයි තියෙන්නේ. ඒ කියන්නේ සතුටු වෙන්න මොකද නැත්තම් අපි අර මෛතුන සේවනයේට යනවා. මේකේ ඉඳගෙන මේක මෙහෙම බලන්න හිටියට පස්සේ ඒක අන්තිමට සංඥාවක් වඩපත් වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම තමයි ඔය එක්කෙනෙක් කතා කරාට එන උසාවියට ඉන්ටර්නෙට් කැමතින තියුණාට හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා. මේ ලෝකේ ඒකනේ බුදුරජාන්සේ එකම හේතුව පෙන්වුවේ සංසාරෙට කාමී. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ sexual desire මුළු මනුස්ස ඉතිහාසයේ මනුස්ස සදාචාරයේ මනුස්සයාගේ සියලු හැසිරීම් ලිංගිකත්වය හරහා ප්‍රසිද්ධ කරන්න පුළුවන් කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා. ඒක තමයි එකම අන්ඩර්ලයින් ටෙන්ඩන්සි කියලා. බුදුරජාණන්සේ කිව්වා නෑ ඒක විතරක් නෙවෙයි. සෙන්සුවස් ප්ලෙෂර් කියලා ඉන්ද්‍රම් පිනවීම කියලා නිසා මේක පුංචි කරලා සලකන්න එපා. නමුත් ඔය අපි ළඟ තියෙන පොඩි පොඩි උපකරණ වලින් වැඩ කරන එක තමයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඊයේ හවස පර්යංකයේදී ආනාපාන සතිය ගෙවි ගිය පසු ඊතා තදින් වේදනා දැනෙන. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි චේතනා පහළ නොකරමින් මුකුත් නොකර බලා සිටීමට උත්සාහ ගත්ෙමි. මුකුත් නොකර බලා සිටීම මෙතරම් අමාරුදයි සිතින. අද උදේ පර්යංකයේදී චේතනා පහළ නොකර වෙන දෙය බලා සිටියෙමි. චේතනා ආවිත ඒවා දෙස බලා සිටියෙමි. මෙසේ බලා සිටින විට එක්වරම අනාත්මයකින් රූප සංඥා හටගෙන අනාත්මයකටම යන සැටිත් નિરાයාශයෙන් හුස්ම රැල්ලද හටගෙන නැති වී යන හැටිත් දිටිමි. ඒ සියල්ල මගේ ඉන්වෝල්ව්මන්ට් එකකින් තොරව අනාත්ම සිදුවන දෙයක් හැටියට දුටිමි. අනාත්මව සිදුවන දෙයක් බව දුටිමි. ඔබ වහන්සේ චේතනා පහළ නොකර නොකට සිටීමට උපදෙස් දෙන්නේ ඇයිදයි දැන් වැටහේ. එවිට මේ සියල්ල નિરાයාසයෙන් සිදුවන ක්‍රියාවලියක් බවත් මගේ ඉන්වෝල්වමන්ට් එකක් එක නිසාම මම කියා කෙනෙක් ඉන්නා බවද වැටහේ. අද දෙවන පර්යන්කේදී ආනාපාන සතිය ගෙවි ගිය විට මුකුත් නොකර බලා සිටියෙමි. එවිට වේදනාවලින් පෙළෙන ස්වභාවය දැනින දැනින එහෙත් වේදනාවලට ඉන්වෝල් නොවීමෙන් ඒවාගේ ඒවායේ පෙළෙන ගතියක් නැති බව දැනින මේ සියල්ලේ දුක හදාගන්නේ තෘෂ්ණාව නිසා ඒවායේ හොඳ නරක සෙවීමට යාමෙන් බව වැටහින වෙනදාට වඩා මේ අවබෝධයන්ගේ deep penetrating ගතියක් දැනින මාගේ අවබෝධයත් අවබෝධයන් තවදුරට තහවුරු කර ගැනීමට සහ ඉදිරි මාර්ගයට උපදෙස් දෙන්න මෙන්න ඉල්ලා සිටිමි මෙතෙක් ඔබ වහන්සේ දුන් සියලු උපදෙස් ඕල් වලක් පිරී විකසිත වීමට දෙන සූර්යාලෝකය වැනිය. ඒ සියල්ලටම ස්තුතිවන්ත වෙමි. තෙරුවන් තරණයි. කියනවා මල් පුප්පන්න එපයි කියලා. පිපෙන්න අරින්නේ කියනවා. පුප්පනවා කියලා කියන්නේ මොකද? අපි පැත්තේ පුප්පනවා කියලා කියන්නේ කේන්ති යනකට. දැන් මයිත් එක පුප්පන්න දෙන්න එපයි කියලා කියන්නේ. අවු වෙච්චාම මල පිපෙනවා. ඉතින් ඒ වගේ උගන්වනවා නම් භාවනා ක්‍රමයක් ඒ සියලුම භාවනා ක්‍රම වැරදියි. ඉගෙනුවා නම් නිකන් එන්න අන්න භාවනා ක්‍රමය. යෝග කවුරුත් ගන්නෑ. ඉතින් අපි ඇතුලේ මොකුත් නැතුව හොඳ පැකට් එකකට දාලා පොලිතින් කොලයකින් ඔතලා සීල් එක ගහලා නියුට්‍රිමන්ට් කන්ටෙන්ට් එක දීලා කියන එක තමයි හොඳ මේක. කවුරුත් නැති දැනක අරලා බලන්නේ කියන. ඉන්නතනාරියෝ කියලා බලනවා මොකුත් නැහැ. ඔන්න භාවනා. ඒ කවුරු හරි මේකමයි භාවනා ක්‍රම අනිත්‍යව සියල්ල බොරු කියනනම් කවදාකවත් එමිණ පිටිපස්සේ යන්න එපා. මොකද මේකේ මොකුත් නැහැ. ওই කොච්චර જાති ඔයගොල්ලෝ කියන්න හැදුවත් මේකේ මොකුත් නැහැ. ඉතින් ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒ නිසා ඉහළට යන්න යන්න යන්න යන්න තේරෙනවා. කරන තාක්කල් භාවනාවක් වෙන්නේ. හුස්ම ගන්න තාක්කල් ආනපාන සතියක් නෑ. ඉබේ හුස්ම වෙන්නකොට ඔන්න ආනපාන. භාවනාවක සක්මන් කරන තාක්කල් සක්මනක් නෑ. ඉබේ සක්මන කරනකොට ඔන්න සක්මන පටන් ගන්නවා. ඒ වගේ මේක වෙන්න හදනකොට හැබැයි එතෙන්ට යනකම් කරන හරිය මරණ මොහොතදී කරන්න බෑ ලෙඩ වුණාම කරන්න බෑ වයසට ගියාම කරන්න බෑ. ඒ ටික කරලා තියාගත්තොත් ඒලට උදව් වෙනවා. ඒ නිසා අපි මේ නිව්සීලන්ත වල කරපු සති කැම්ප් එකේදී ඒ ළමයින්ට තිබුණා plan කරලා මේ වගේ අවුවේ පැදුරක් කෙලලා උඩු බැල්ලෙන් දපලා අහස දිහා බලන්නේ. අහස දිහා බලනකොට ළමයිගේ ඔළුවේ ඉඳලා පල්ලෙහාට guided meditation එකක් දෙනවා. දැන් ඔළුව දිහා බලන්න, දැන් නලල බලන්න, දැන් ඇස් දෙක ඇස් දෙක වහගෙන ඇස් දෙක දිහා කන නාසය කොහොමම බල බල කකුලටම ගිහිලා ආපහු උඩට එනවා. ඊට පස්සේ මම කොහොඳට ඇස් දෙක ඇරලා කෙලින්ම අහස දිහා බලන්නේ කියලා. ඒකට පේනවා බලාකුළු හැදෙනවා, බලාකුළු දී වෙනවා. ඉවරයි. ඔය ලියලා තියෙනකම තමයි. බලාකුළු හැදෙන්නම ඕනෙ නැත්නම් දී වෙන්න ඕනෙ නැත්නම් ඒක ඉබේ සිදුවෙන බලහින්නකොට අපේ ජොලියක් තියෙනවා. බලාකුළු නැති තැන හෝ බලාකුළු ඇති තැන දිහා හොඳට අහස තියා බලනකොට මීමෙදි පොදියක් ඇවිස්සනා වගේ පණුවන ලියන්න පටන් ගන්නවා. මේ කෝඳුරුව වගේ කිලෝරක් නැහැ. ඉතින් මං හොඳට බලහින්න මොකුත් නැති අනන්තය දිහා ওই අන්තිම ගැඹුරු භාවනාවේ කියන්නේ හුස්ම ගෙවුනට පස්සේ තියෙන එක පේනවා. උඩ බලාන උත්තර රිලැක්ස් කරලා කෙලින්ම අහස දිහා බලනින්න ඉන්න භාවනා කරලා කරලා කරලා යන තැන පේනවා. ඉතින් নানা ප්‍රකාර වලාකුළු වෙනවා. নানা ප්‍රකාර දේවල් ඉතින් බලන්නේ විතරයි තියෙන්නේ. පුදුම රිලැක්සේෂන් එක. ළමයි හතර දිනක් විතර ඒවට ප්‍රොජෙක්ට්ස් ලිව්වා. මේ නිකන් උඩු ගැඹුර ආකාශ දිහා බලනකොට ඇති වෙන රිලැක්සේෂන් එකයි එතන තියෙන මේ ටෝටල් ෆිනොමිනා එක තියෙනවා. ඔය ආනාපානේ අල්ලගෙන ආනාපානකෙන් ගුරුසු වෙලා සියුම් වෙලා අතිසියුම් වෙන්න මොකුත් ඕනේ කෙලින්ම ගේසින් ඇද්ද ඉන්ෆිනිටම්. ඒක නිසා ඒක හරි කම්මැලි. ඒක හරි නීරසයි. ඒක ආත්ම නිෂේධනය කරන සුළුයි. ඒක නිකන් යමක් නිර්මාණය කරන සුළු හෝ ප්‍රගතිශීලී ගතියක් පෙන්වන්නේ නැහැ. නිකන් උඩුබැලි දැප්ප ඉන්න කියනවා අපි පොඩි කාලේ අම්මලා අපිට දෙන්නේ නැහැ එහෙම කරන්න. හොඳ නැහැ කියනවා උඩුබැල්ලෙන් දපලා ඉන්න මිනිහක් වගේ කියලා. කරලා බැලුවොත් මොන භාවනාවක් තෝන්නේ නැහැ. හැබැයි ඉතින් අරක ඒ අනන්තය දක්වා බලන්න පුළුවන් ඉන්නේ භාවනා කරපු කෙනාට විතරයි. අනික කට්ටිය කවදාකවත් මේක භාවනාවක් මේකේ ආධ්‍යාත්මයක් මේ නිකන් ඉඳීමක් කියන එක තියෙන වටිනාකම දන්නේ නැහැ. මොකද අපිට උගන්වන්නේ නිර්මාණශීලී වෙන්නනේ. අපිට උගන්වන්නේ ප්‍රගතිශීලී වෙන්නනේ විනාශයි. ඉතින් ලංකාවේ පොතක් ලියවන ප්‍රගතිශීලී පුත්‍රජාන් වහන්සේ කියලා. සාහිත්‍ය සම්මාන අම්බුරා. බුදුහාමුදුරගේ මොන ප්‍රගතියක්වත් නැහැ බුදුරජාණන්සේ තියෙන්නේ මේ මේ නිකන් හිටපන් කියන කතාවක් තියෙන්නේ. මේක වවාගෙන කන පිරිස දිහා බලනකොට මේ මිනිස්සු මොන තරම් දේවල් බුදුහාමුදුරගෙන් හදාගෙන තියාගෙන අන්තිමට තියෙන මොකුත් නැහැ ඔය සුම්මා ඉරකින එක තමයි තියෙන්නේ. just being. ඉතින් ඒක උන්ට භාවනා කරලා ගිහිල්ලා ගංගා කයිනි වාඩිලා ගංගා දිහා බලන්න. විවේක වීරි තැනක ඉඳගෙන උඩු බෙල්ලෙන් දපලා මුන්ට හසදී අවලාගෙන වලාකුළු ඇවිල්ලා ඇතිලා යන හැටි කොච්චර ලස්සනද චින්නතාන්ගේ තියෙනවා පොයම්ස් වගේක් ඒක ඇඟිලි ඇඟේමයි ඉස්මයිල් වෙලා හිටිනවා අයවා කියවනකොට මේ වලාකුළු හැදෙන්න බෝනේ ඌ හැදිලා නැතිලා යනවා ඉතින් ඕකට අයිතිකාරයෝ කියන්නේ ඉතින් අපි කිව්වොත් වලාකුළු නිකන් ආවෙක් වගේ නැත්නම් ඒ වලාකුළු නිකන් මේ අවල් අවල් රූපේ කියලා ඔහු බලාකුළු අපි කිව්ව දේ ගණන් ගන්න නැහැ. එයාට ඕනේ රූපයක් පේනවා අපිට ඕනේ නමක් දාන්න පුළුවන්. ටික වෙලා ගියා වෙන එකක් බවට පත් වෙනවා. ඔයින් යහ මොකක්වත් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වගේ දේවල් ඒ විදිහට දී වෙන සුළුයි. ආයෙ කැටි ගැහෙන සුළුයි. ආයෙ දී වෙන සුළුයි. ආයෙ කැටි ගැහෙන සුළුයි. අපි මේ කතා කරන මොහොත කොයි තැනට අදාළ කතා කරනවද කියන එක තමයි කතාව ගෙතෙන්නේ. නමුත් ඒක අපි කතාවට ඒ සිද්ධිය නතර වෙන්නේ. ඒ සිද්ධිය දිගටම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ සිද්ධිය භාගයක් බලපු නිසා තමයි කතන්දර කියන්නේ. සිද්ධිය සම්පූර්ණයෙන් දැක්කනම් කතා කරන්න දෙයක් නැහැ. Nirodhe දැක්කනම් ඉවර වෙනවා දැක්කනම් මොනම දෙයකටවත් නමක් දාන්න හෝ වටිනාකමක් දෙන්න වෙලාවක් නැහැ. අපි එතකම් ඉන්නේ නැති ඉවසන් නැති නිසා ඉන්නේ ඒක නිසා හොඳට ওই ක්‍රමෙම දිගට කරගෙන යන්න. ওই ක්‍රමයේ හුඟ දෙනකොට මුස්පේන්තුවක් බයක් අපනූලක් අයින් කරන්න හිතෙනවා පඳුරක් අයින් කරන්න හිතෙන තරම් බය වෙනසුලි ලෝකේ ඕක නැතුවත් පිස්සු ඇදිච්ච 100 ගාණක් ඉන්නවා මේ මේ දේවල් කැඩලා යනවා දකින්න බැරිකම නිසා කලාතුරකින් කෙනෙකුට තමයි අර පාළුව දෙවනත් කරලා ඔබ නාඩන් උල ලේනෝ කියලා කොට බය වෙන කට්ටියකුත් ඉන්නවා එහෙම නැත්නම් තනසිල්ලේ නැලවිල්ලේ ඉන්නා සඳේ කරදර නැතුව පාළුවේ. කරදර නැහැ පාළුවේ ඉන්නවා. ඒක හරි වාසනාවක්. බුදුජානන්සේකට කිව්ව උදකලාව කියලා. සමහරකට ඒක මහා මුස්පේන්තුවක්. මං රහෙන් අයින් කරනවව ගණන් ගන්නෑ කවුරක්වත් කොන් වෙලා. ඒකට පාළුව දෙවනත් කරලා බණාඩා. එතිව පාළුව කියන වචනට දෙන අර්ථකථනය තමයි පාළුව කියලා ඕන නිවනට කියයි. මුන්තම වචනයක් පාළුව කියලා. දැන් වයසට ගිය කට්ටියට මොකද වෙලා තියෙන්නේ? දැන් කවුරක්වත් ගණන් ගන්න නැහැ. හොරියච්ච බැල්ලියක් වගේ බල්ලෙක් වගේ ගෙදර ගියත් අල්ලු කරලා පැත්තකට දානවා. ඉතින් එතකොට අයියෝ හරි සෞතුයි. මම දැන් කවුරක්වත් ගණන් ගන්නෑ කියලා. භාවනා කරකොට කරනම් හිතනවා අනේ කොච්චර වාසනාවක්ද මේකේ හිටියොත් ඉන්නේ මල කරදරේ පැත්තකට වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ පාළුව අගය කරනවද නැද්ද කියන එක තමයි පෞරුෂත්වය කියන්නේ. ඒක නිසා කවුරු හරි අපි හදනවා නම් මේ ලෝකේ මම නැතුව එයාට බෑ ඔයා නැතුව මට බෑ කියලා විනාසයි. අර මනුස්සගේ මානසිකත්වයේ 100%ක්ම කාලකන්ණි වෙනවා. එහෙම දෙයක් නැහැ මේ ලෝකේ. මොනම දෙයක්වත් නැහැ. අපි මේ ලෝකෙට එනකොට අපේ අම්මගේ තාත්තගේ තිබුණු කාමේ විතරයි තිබ්බේ. මේ අපි බලාපොරොත්තු නැහැ නේ අම්මලා තාත්තලා. හම්බුණාට පස්සේ නම් ඇහි තියාන මූණේ තියාන ඉඹ ඉඹ අනේ මගේ රත්තරම් පුතේ කියන බෝරු තනි කර කාමේ. ඉන්හියට මොනවත් ඕකේ නැහැ. ඒකට උගන්වන්න ඕනේ නැහැ කවුරක්වත්. ඒක හොඳට දන්නවා හම්බුණාට පස්සේ අම්මා ඇහි මූණේ තියාන ආදරම්. බෝරු බැඳපු නැති නිසා මට ප්‍රශ්න නැතුව කියන්න පුළුවන් වුණා. බැඳපු කට්ටියට බයයි ඕවා කියන්න මොකද කිව්වහම අහුවෙනවනේ. ඒක නිසා මේ ලෝකේ මට ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩ් ඉන්න කාලේ කිව්වේ මේ එතකොට මම ඔච්චර බහලා හිටියේ නෑ මේ මිනිස්සයා කියන සතා නැති උනායි කියලා ලෝකෙට මුකුත් වෙන්නේ නෑ. ඔය හරකුන්ට මිනිස්සු කන්න දුන්නේ නැතුණා කියලා උන් තනකොළ උගාගෙන කන්න දන්නේ නැද්ද? කුකුල කූඩු කරන්නේ නැතුව කන්න දෙන්නේ නැතුව අරලදම උන් කන්න දන්නේ නැද්ද? ওই සත්තු ඔක්කොම ඉන්නවා. ඒකෙලියල මිනිස්සු කුණු හරිපිකුත් හදාගෙන මේක මිනිස්ස ලෝකේ කියලා. කී අම්මගේ ලෝකේ ඒක යක ඌ විතර සත්තු මරාගෙන කාලා විනාශ කරලා නීති හදාගෙන ඉතින් කරපොත්තේ කිව්වනම් එම ලෝකේ තියාගේ ඌලියයිලු ඒක කරපොතු ලෝකයක් කියලා. මොකද උන් දන්නව මිනිස්සුටි උදක්සයි කියලා. මේ මැස්සයුට වැඩි දක්සයි. වේය මිනිස්සුට වැඩි දක්සයි. මේ මිනිස්සයා ලෝකයක් හදාගෙන මනුස්ස ලෝකේ කියලා තුප්පයි. ඒ ඉවරක් තියෙනවා. ඒකට ડોક્ટર ෆර්නෑන්ඩෝ කියනවා මේ ගෝල් ෆිෂ්ටයි මල් බිරි වනුවටයි විතර පොඩ්ඩක් අක්ෂ. මුතුන් දෙන්නට මිනිස්සු කන්න දුන්නේ නැත්නම් හොයන්න කන්න දන්නේ නැහැ දැන්. ගෝල්ඩ් ෆිෂ්ට කිසිම වතුරක ජීවත් වෙන්න බෑ. ටැංකිය වල විතරමයි ඉන්න පුළුවන්. මල්බෙරි පනුවටත් මේ මල්බෙරි ගහේ කොළේ යට වෙන මොනක් කන්න බෑ. උන් දෙන්න විතරක් අඬයිලු මිනිස්සෙක් මැරුණොත්. අනේ සීකුලොත් මරන්න දෙයක් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ මැරෙන්න බලන්න හේට මොකක්වත් වෙන්නේ නැහැ. හිතියොත් තමයි ඔක්කොම දික්ක සාධන දුයි දුයි ගඳ කී ගඳ තරදේ මැරි අල්ලාපා. ඉවරයි. ඊට පස්සේ එඳ එඳ අහක වෙනවා. නාකිය මැරෙන්නෙත් නැහැ, එඳ අහක වෙන්නෙත් නැහැ කියලා කතාවක් තියෙනවා. මට නිතර කල්පනා වෙනවා මම මේ ට්‍රිප් යනකොට නිස්සාරණේ කොච්චර සැනසෙනවද කියලා. දැන් මම නැහනේ. ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. මේ හැම කෙනාම හිතන්නේ මම තමයි ගම කරන රාලාමි බබාමි මම නැත්තම් මොනවක්වත් කරන්න බෑ කියලා. අනේ ඵලයල් යන්න මක බැවිලා මේ ලෝකේ ඉතුරු වෙනවා. බලාකුළු හැදෙනවා. උදේට වහිනවා. කුකුළු වෙලාවට පියා කෑ ගහනවා. ඕ එකකටවත් අපි ඕන්නේ නැහැ. ඉතින් ඒක ඒ විදිහට දැනගත්තට පස්සේ ජීවත් වෙන්නේ ලෝකේ පෙන්ෂන් ගත්ත කෙනෙක් වගේ. මේටි ඉන්නවා. වැඩ යනවා. පුදුම දෙලියක් තියෙනවා. ඒක එතකොට වෙන්නේ නිකන් මම ලෝකේ කරවනවා වගේ. මම ලෝකේ කරවනවා මම තමයි කරවන කෙරුමා. ගානට වැඩ යනවා. මම අත ගැහුවන එකක්ක. ගානට 100ට 100ක්ම වැඩ හරියට යනවා. පොඩ්ඩක් අඩියක් පිටිපස්ස තියලා අයින් වෙන්න බලන්න. ඒක තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. වේදනා සංඥා දෙක අයින් කරලා ඉන්නවා ලෝකේ පොල්ලෙලක් වගේ. නෑ කණුවක් වගේ. ලෝකේ টොප් එකට යන. ඒ නිසා අපි ඉන්නකන් තමයි මේ ප්‍රශ්නේ. ඒ නිසා උඩ බැලිය අතර බුදියාගෙන දුවට බලාකුළු දිහා බලන ඉන්න භාවනා සිද්ධ ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස සක්මනේ හා පර්යංකේ සමානකමක් මාතෘකාව මම පර්යංක භාවනාවේදී පපු පෙදෙසේ දැනෙන පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමි ටික වේලාවක් කින් පිම්බීම හැකිලිම නැති වී සියලු දේම විවෘත වන ගතියක් දැනේ. ශබ්ද ඇසේ කොට්ටේ පසුපස ගෑවෙන ගතිය හා ඈතින් පිම්බීම හැකිලිම කොහේදෝ තියෙන බවක් දැනේ. කිසි දෙයකට සිත තදින් නොබැඳුනත් ඒවා ඇති බව හැඟේ. මීට සමාන අත්දැකීමක් සක්මනේදීද ලබන්නේමි. මම හිතන්නේ සක්මනේදී gediya පිටින් ඇවිදිනවා යයි කියු අවස්ථාවට සමාන අවස්ථාවක් කියයි. ගානක් නැහැ. ඔහේ බලා සිටිමි. ඔබ වහන්සේගේ අනුමැතිය ලැබේ නම් gediya pitin වාඩි වී සිටිනවා යයි කියමු. පර්යංකේදී මේ අවස්ථාවේ වැඩිපුර සිටිවිලි ඇති බවක් දැනේ. අනිත් දැනීම් වලට සාපේක්ෂකව. ඔබ වහන්සේගේ ධර්ම දේශනා හා ප්‍රශ්න උත්තර මගේ භාවනාවට හා එදිනදා සතිය පවත්වා ගැනීමටද ධර්ම මාර්ගයේ ඉදිරියට යාමටද මහඟු උපයෝගිතාවක් පෙන්වන බව දැනේ. සතුටින් ජීවිතය ගත කරමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය මෙතන සංසන්දනය කරලා තියෙන ඉඳගෙන ඉන්න එකයි, අවිජින එකයි, හිටගෙන ඉන්න එකයි, නිදාගෙන ඉන්න එකයි. එතකොට ඉරියව් හතර ලැබෙනවා. මේ හැම ඉරියව්වකටම අණු ඉරියව් 84ක් තියෙනවා. ඒ හැම එකටම අණු අණු ඉරියව් 1000 1000 තියෙනවා. ඒකට 84000ක් ඉරියව් තියෙනවා. කොයි වෙලාවෙ වුණත් මම දැන් මෙතන ඉන්නකොට Taman ඉරියව්වේ තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ ඉරියව් අතර වෙනස තියෙන්නේ සම්මත ලෝකේ විතරයි. පරමාර්ථ ලෝකේ කාලයක් දේශයක් නැහැ. සතිය ආවට පස්සේ කොයි හිටියත් එකයි. ඉතින් ඒක නිසා ඒක රූප පිළිබඳ විස්තරේ. ඉතින් වේදනා පිළිබඳවත් ඒ වගේම කතන්දරයක් තියෙනවා. දුක් වේදනා, සැප වේදනා, දුක්ඛම දුක වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා කියලා පහක්. ඊට පස්සේ සංඥාවලත් ભેද තියෙනවා. සංස්කාර වලත් ભેද තියෙනවා. විඥාන වලත් ભેද තියෙනවා. කොයි එකෙන් ගියත් එක තැනට එන්නේ. අර රූපය ගන්නේ වටිනාකම ඒක අත්ගාල ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන් නිසා. ඒ නිසා අපි කොයි තැනකින් ආවත් එන්නේ එක තැනට. ඒ නිසා Tamange චරිත ලක්ෂණ වල හැටියට Tamanට ගැළපෙන පහසු තැනකින් පටන් ගන්න. කොහෙන් ගියත් කොයි ගංගාවෙන් ආවත් මොහොත තමයි වැටෙන්නේ. බුදුරජාණන් සඳහන් කර තිනවා ගංගා යමුනා අචිරවදී බ්‍රහ්මපුත්‍ර කුයි ගංගාවෙන් වතුර ආවත් මොහොතට ගියාට පස්සේ දුන්නු රසයි. ගංගාවල් උදේ ඉඳලා හැන්ද වෙනකන් ගැලුවත් මොහොත කවදාකවත් දශම ස්ථානයක්වත් ඉස්සෙන්නේ නැහැ. ඒ සමයේ මහමෝදේ තියෙන ಗುಣ පහරාද සූත්‍රයේදී පහරාද අසුරින්දා කියලා කියන්නේ නාග ලෝකේ ලොක්කා. ඒක තියෙන වතුරේ. එයා ඇවිල්ලා කියනවා මගේ මොහොතේ ලකුණු ටික මෙන්න මෙච්චරයි. බුදුන්සේ කියනවා මගේ ධර්මයත් ඔයගේ. කොහෙන් ගිහිලා තොල ගාල බැලුවත් ලුණු රසයි. කොයි ගංගාවෙන් ආවත් මුහුදට ආවට සමුදු වතුර කියනවා මිසක් ගංගාවල නම නැති වෙලා යනවා. ඒ නිසා පටන් ගන්නකොට නම් ගංගාවක් දිගේ තමයි එන්නේ. නමුත් ඉවර වෙන්නේ අවසානයේ මුහුදෙන්. ඒ නිසා අපි පාපී ඉවර වෙන්නේ මනුස්සකමෙන්. ඉපදෙන කොටත් මනුස්සකම විතරයි අපි ළඟ තිබුණේ. මේ අතරමැද තමයි මේ කුණු හරප ටිකක් ඔළුවේ දාගෙන අර නම්බුනාමයි මේ පට්ටන්දරයි ඔළුවේ දාගෙන අපි දැන් ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. භාවනා කරලා පස්සේ ආයසරයක් ash to ash soil to soil කිව්වා වගේ ඉවර වෙලා යනවා. එතකොට මේ ඉරියව් කියන දේවල් එච්චර වැදගත් වෙන දේවල් නෙවෙයි. නමුත් ආධුනිකයෙකුට කියලා දෙනකොට එහෙම කියන්න යන්න එපා. ආධුනිකයෙකුට කියන්නේ හිටගෙන ඉන්නවට වැඩිය ඉඳගෙන ඉන්න එක ලේසි පරියන්කේට. නමුත් අමාරු නිසා ටිකක් ඇවිදලා ওই දෙක කරන ගමන් කරලා කරලා වත් හිටගෙනත් භාවනා කරන්න, පස්සේ නිදාගෙනත් භාවනා කරන්න කියලා හිමීට පැතිරෙන්න දෙන්න ඕන. ඒක තමයි බුදුරජාණන්සේගේ දක්ෂකම ප්‍රතිපදාවක් හදලා දුන්න මේ ක්‍රමයේ. ඒ නිසා භාවනා කරගෙන කරන ගියාට පස්සේ කොඩි ගහයටත් භාවනා කරන්න පුළුවන්, ගෙන්දගම් පොලේ භාවනා කරන්නත් පුළුවන්. කොයි තුත්තු කුඩිකෙත් භාවනා කරතයි. අන්ත ආධුනිකයට ආරන්නේ හොඳයි. රුක්ක මූලයේ හොඳයි. ශූන්‍යාකාරයේ හොඳයි. අපි ඒකයි මේ වගේ තැනකට එන්නේ. නමුත් හැමදාම මේකේ ඉන්න බෑ. ඒ නිසා මේක දිගට මම කියන්නේ සත්‍ය විවිධාංගීකරණය වෙනවායි කියලා. සීමිත තත්වයක් අටතීති ඇති කරගත්ත සතිය ප්‍රස්සේ අහන්න ඕනේ කොයි ඉරියව්වෙද බැරි කොයි වෙලාවෙද බැරි මොන ලෙඩේ ආපුවමද බැරි මොන මානසික අසහන තියෙනකොටද බැරි මොන ප්‍රශ්නේ ආපුවමද බැරි කියලා බැලුවොත් සතිය ඔප්පු කරලා පේනවා කොයි ප්‍රශ්න තිබුණා සතිය වඩන්න පුළුවන් අන්න එතකොට තේිනවා සතියවත් මට අයිති නෑ ඒක ධර්මතාවයක් අපි ඒක මාධ්‍ය කරගෙන ඉදිරියට යන එකයි කරන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ මාහට සතිය පැවැත්වෙන අවස්ථාවේ හැම දිනකම පැරණි දේවල් මතකයට නැගී බොහෝ වේලාවක් පවතී. මෙය දිගටම පවතීද? එයට කුමක් කළ හැකිද? සතිය පැවැත්වෙන අවස්ථාවේ පවතින වේදනාකාරී ස්වභාවය නිසා සතිය පැවැත්වීමද ප්‍රමාද වේ. මෙය පහදා දෙන්න. මාහට එන පැරණි දේවල් හැටියට එන්නේ මාහට කිරීමට නොහැකි වූ දේවල්ය. තෙරුවන් සරණයි. ඔය ඒක වේදනාව වෙනවා නම් කවදාකවත් පැරණි නෑ. වේදනාව අනිවාර්යම වර්තමානයි. කල්පනාවල් වල තමයි ඔය අතීතයේ තියෙන සමතර කාරණා දෙකක් තියෙනවා. නිසා වේදනාවට සතිය සහ සතිය වේදනාවට ආවන ඵලයන් කිව්ව සතිය නැති වෙන්නේ නැහැ වේදනාව කාට පස්සේ වේදනාවට සතිය පිටුපුවාම ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඒ නිසා පැමිණි දුක පැමිණි වේදනාව භවනාවේදී සුවිශේෂී සිරි දෙවුදුවක් වඩටපත් වෙනවා. ඒ නිසා වේදනාව වෙනකොට හොඳට මතක තියාගන්න ඒක අනිවාර්යම වර්තමාන. අයින් කරන්න බෑ. ඔය අතීතයේ කියන එක වෙන්නේ කොයි වෙලාවද කියලා බලන්න වර්තමානයේ සිද්ධ වෙන්නේ. අතීතේ මතක් වීම සිදු වෙන්නේ වර්තමානයේ. අපි කොහේ ගියත් විලුම දෙක මැද තමයි කක්ක කරන්නේ. මොන જાති වැසිකිලි වුණත් ඒක නිසා ඔය හැම දෙයක්ම සිදු වෙන්නේ වර්තමානයේ. නමුත් අපේ හිතවිලට බැහැගත්තට පස්සේ අතීතයේ ඉඳලා අපි නිකන් අතීතයේ ඉන්න වගේ කියලා හිතනවා. නමුත් කවදා චිත්තක්ෂණයකටවත් අතීතයට හිත යන්නේ නැහැ. වේදනාවෙන් ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒක නිසා මේ මම ඊයේත් කියන්න උත්සාහ කරේ එම අතීතයේ හිතවිලි එන්න හදනවනම් ඒ ඒම හරහා psychological wounds යටපහුවෙච්චව surface වෙන්න පටන් ගන්නවා. ඒක ලොකු අමාරු කෘත්‍යයක්. ඒක එන්න දුන්නොත් ඒක ඇවිල්ලා මතුවෙන්න මතුවෙන්න අර ගබඩාවේ තියෙනවා ඉවර වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේකට කියන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. මේකට කියන්නේ කවුන්සලින් කියලා වෙස්ටර්න් යුවේකේ පරණ දේවල් එන්න මරින්න ඕන. පුළුවන් තරම් එන්න ඇරියොත් එන්න එන්න එන්න එන්න අර තියෙන ගබඩාව ඉවර වෙනවා. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා එimhe ඉවර වෙන ප්‍රමාණය යෝගාවචරයට වැටහෙන්නේ. යෝගාවචරය හිතන්නේ මේක ඉවරයක් නැති ගබඩාවක් කියලා. ඒ නිසා මම දොස්සහයි වෙනවා. නමුත් ඉවර වෙනකොට තේරෙනවා මේක යටිපහුව වුණා නම් පිළිකාවක් වෙනවා. යටිපහුව වුණා නම් මානසික රෝගියෙක් වෙනවා. මතු වෙනවයි කියලා කියන්නේ මේක ලොකු පිනක්. ඒක මේ සූත්‍රයක් තියෙනවා චිත්තහත් සාරිපුත්‍ර සූත්‍රයේද කොහෙද කියලා. ඒකෙදී බුදුරජාන් වහන්සේ ළඟට එනවා මේ අන්‍ය තීර්ථක නායකයෙක්ගේ ගෝලෙක් නිකණ්ඨනාත පුත්තේ ගෝලෙක්. බුදුසෙන්සි බොහොම සාදරයෙන් පාර ගන්න මේක ධර්ම සාකච්ඡා වෙවිලා අහනවා ඔබතුමාගේ සාස්ත්‍රුණ වහන්සේ ඔබතුමාට යම්මාකාරයකට මේ හික්මීමක් කියලා දෙනවාද කියලා. එහෙනම් එහෙනම් අපිටත් උගන්වන අපේ සාස්ත්‍රුණ වහන්සේ අනේ මටත් ආසයි දැනගන්න ඔබතුමාගේ සාස්ත්‍රුණ වහන්සේ මොකක්ද උගන්වන්නේ කියලා. සත්තු මරන්න එපා. මැරුවොත් අපාය යනවා. ඒක නිසා සත්තු මරන්න එපයි කියනවා. හොරකම් කරන්න එපා. හොරකම් කළොත් ඒකාන්තයෙන් අපාය යනවා. හොරකම් කරන්න එපා. කාමීත්‍යාචාරය කරන්න එපා. ඒකාන්තෙන් අපාය යනවා කරන්න එපා. අබුරු කියන්න එපා. මත්පැන් බොන්න එපා. යම් යම් කර්මයක් වැඩි වැඩියෙන් කරනවාද ඒ අනුව අපායට යනවා කියලා යංකම්මං යංකම්මං යබ්බහුලං යබ්බහුලං වීරති තන්තං නීයති කියලා කතාවක් කියනවා. යමක් වැඩිපුර කරන යනවා අපායට යනවා කියලා. ඒකට ආනන්ද හඳුරුදී අටල බුදුහාම කියනවා ආනන්ද ওই විදිහට බැලුවොත් එක එක්කත් අපායට යන්න බෑනේ. එක එක්ක දිගටම කර්ම කරන්නේ නෑනේ. සතෙක් මැරෙනවා තමයි. ඉතින් පැය 20 තමයි සතු මරන්නේ. උරගමක් කරනවා ඇති දැන්. ඕගොල්ලත් ඔෆිස් වලට ගියාම අනම්මනම් පොඩ උසනවා. දවස පුරාම කරනවා ඉන්නේ. කාම මිත්‍යාචාරෙත් කරලා බලන්න පුළුවන්ද කියලා පැය 20 කරන කරන්න බෑ. බුරුත් බෑ නේද? ඒ නිසා අපි හිතුවට අපි කරපු කර්මයේ සීපත් කරමින් සීපත් කරමින් කර්ම කෙරුවට කර්මේ කරන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් වැඩිපුර කරපු දේ අනුව අපායේ තියෙන එක එක්කත් මේ ලෝකේ වැඩිපුර පව් කරන જાතියක් නැහැ. මෙහෙව් ලෝකේ ආනන්ද වරින් වර කලාතුරකින් බුදු කෙනෙක් උපදිනවා. කදාහචි කරහචි ලෝකේ උපද්දචි තථාගතෝ සම්මා සම්බුද්ධෝ. සරුවච්චන් වහන්සේත් උගන්වන ශික්ෂාවක් කියලා නතර කරනවා. ආනන්දවන්ද ඉස්සරහට ගිහලා සිවුර සකස් කරලා වැඳලා කියනවා අනේ අවසරයි ස්වාමීන් වහන්සේ අපේ කෙරේ අනුකම්පා කරලා සර්වචන් වහන්සේ කියන ශික්ෂාවත් කියලා දෙන එක. මාත් කියනවා අන්ද සත්තු මරන්න එපයි කියලා. සත්තු මරන්න එක හරි නෑ කියලා. ඔබ සත්තු මරලා තියෙනවනම් අපාය යනවා කිය කිය බලන්න එපා. ඊට පස්සේ සත්තුන්ට අබේදාන දෙන්න පටන් අරගන්න. ඔබ හොරකම් කරලා තියෙනවා. හොරකම් කරන්න එපා. කෙරුවොත් අපාය යනවා මාත් කියනවා. මං එන්නේ මොකටද හොරකම් කරලා තියෙනවා නම් දන්නවනම් දැන් ඉඳලා දාන දීපන්. ඊට පස්සේ කාමීත්‍යාචාරය කරලා තියෙනවා. අපා යනවා දෙකක් නැහැ. දැන් මං එන්නේ මොකටද? දැන් ඊට පස්සේ කාමවස්තු වලට ආරසාව දීපන්. හරි මං බොරු කියලා තියෙනවා. අපා යනවා ෂුවර්. ඊට පස්සේ කට හොල්ලන්න දෙපන්. කරනු නම් ඇත්ත කතාව නම් තනිය ගහිපන්. බීලා තිනෝ අපා යනවා. ඊට පස්සේ මදේට පමාදේට හේතු වෙන මත්පැන් පානය කරන්න එපා. දැන් මේ බුදුහාමුදුරුව අදහන මිනිහෙක් නම් එයා හිතුවොත් අනේ මම සත්තු මෙරුවා. බුදුහාමුදුරුව කියනවා මට අබේ දාන දෙන්න කියලා මම ඊට පස්සේ අර මරපු යවත් ඉක්මවල යන විදිහට. අබේ දානේ දීගෙන දීගෙන ගිය දවසේ බුදුහාමුදුරුව කියනවා දවසක අර කරපු සතුම් මැරීමේ පාප කර්මයට වැඩිය අබේ දානේ දීපේ පින වැඩි වෙච්චාම මොකද වෙන්නේ කියලා. කවදා හෝ හොරකම් සීපත් කරලා කෙනෙක් දාන දෙන්න පටන් ගත්තට පස්සේ දීපු දාන උරකමට වැඩිය දාන කුසල වැඩි වෙච්ච දවසේ මොකද වෙන්නේ? කවදා හෝ මේස කාම මිත්‍යාචාරය කරලා තියෙනවා. ඊට පස්සේ ආ කාම වස්තුලට අරසාව දෙනවා. බුරු කියන වචන නතර කරලා සත්‍ය කතා කරන නැත්නම් කතා නොකර ඉන්නවා. එහෙම නැත්නම් මදීර ප්‍රමාදයට ඉතිරෙන්නේ නැතිලා කවදාද නැති වෙච්චාම හරියට ආනන්ද කන්දක් උඩට නැගලා හග්ගෙඩියක් පිඹා වගේ හග්ගෙඩිය සද්දේ බාධාවක් නැතුව විසිරෙනා වගේ මේ මිනිස්සේ අසීමිත පිංකම් කරලා අර පව් පුංචි කරලා පින වැඩි කරගත්තට පස්සේ ආනන්ද පව් කරන මිනිස්සු දිව්‍ය ලෝක යනවා පිං කරනයක් උපාය අපාය යනවා කියලා කියනවා. උඹලා දන්න ඔය කර්මයේ සහ කර්ම පිළිබඳ ඥාණය මේ අයිස් කුට්ටියක උඩ ටිප් එක තරම්වත් දන්නේ නැහැ. ටිප් ඔෆ් ද අයිස්බර්ග්වත් නෑ මම දැනගෙන මේ කතා කරන්නේ මේ පව් කරපු මිනිස්සයා බුදුබණක් අහලා ඒක නොකරන හරි පැත්තට ගියාට පස්සේ උට ලිමිට් නෑනේ කරනවනේ එතකොට ඒ මිනිස්සයා පව් කරලා දිවි ලෝකයක් එහෙම නෙමෙයි මුගක් පින් කරන මිනිස්සයා සතෙක් මරුවයි කියලා කල්පනා කර කර ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒක සමාදන් වෙලා සමාදන් වෙලා සමාදන් වෙලා උපාය තේරෙනවද මන් දන්නේ බත් කාලා බුදියාගෙන දින්නේ නිදිමතේ දින්නේ ඉතින් බුදුරජාන්සේ කියනවා උඹලා මේ කර්මයේ සහ කර්මඵලයේ කියලා මොකද්ද දන්නේ කියලා. හැබැයි ආනන්ද යම් කිසි කෙනෙක් ඒ කරපු අකුසල කර්මයට තැවි තැවි ඉන්නවනම් ඒක ඒකාන්තෙම අපායයි කියලා. මොකටවත් නෙමෙයි, පවට නෙමෙයි. පවට තැවීම අකුසල් සමාදානයක්. බෞද්ධයා විතරේ තකතිරුකම කරන මොනම જાතියක්වත් ලෝකේ නැහැ. මොන අනිත් ආගම් වල පවුපින්නේ නැහැ. වෙන කිසිම ආගමක නැහැ. මෙන්න මේකටයි සදාචාරවාදී කියන්නේ. මේකටයි සදාචාරවාදය කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන්සේ ලෝණ සූත්‍රයේදී කියනවා ආනන්ද ලුණු කැටයක් අරගෙන මේ පුංචි වාදිනයකට පොඩි එකට වතුර ටිකක් දාලා ලුණු කැටේ දැම්මොත් ලුණු කැටේ රස වාජනේ හිටියද වතුර වල හිටියද කියලා. එහෙමයි එහෙමයි කියලා සංඝයා උදව් දෙනවා උපකාර දෙනවා ත්‍රාණ දාමුනේ සංඝයයි. ආනන්ද මේ ලුණු කැටේ අරන ගංගානන් නදියට දානවා. ගංගානන් නදියේ ලුණු රස වෙයිද? නැහැ. ඇයි ඒ? වතුර වැඩි ලුණු අඩුයි. ඒ වගේ පුළුවන් තරම් පිංකම් කරපු එක්කනාගේ පව් නිකම්ම අහෝසි වෙලා යනවා. අර පුංචි වතුර ටිකට දැම්මොත් තමයි තියෙන්නේ. ඒ නිසා උඹලට ඕනේ නම් බුදුබණක් ක්‍රියාත්මක වෙන්න බුදුන් කෙරේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න උඹලගේ පව් ටික මතක් කරගෙන. ඒකට අනිත් පැත්ත කරන්න පටන් අරගන්න. සීමාවක් නැහැනේ. අබේදානෙ දෙන්න සීමාවක් නැහැනේ. දානෙ දෙන්න සීමාවක් නැහැනේ. කාම වස්තුන්ට අරසා කරන්න සීමාවක් නැහැ කරගෙන ඵලයන්. එතකොට ඔබට තේරෙනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පව්කාරින්ද ගල් ගහන්න නෙවෙයි. කරපු දේවල් ගැන තැවෙන්න නෙවෙයි. හැබැයි ආගම පහළ වෙන්නේ නම් ඔන්න ඔය වැඩේට. මිනිස්සුන්ට මේ කිරොත් අපාය යනවා මේ කියනවා දිවි ලෝක යනවායි කියලා පච ටිකක් උගන්නලා අනාගතේ මිනිස්සයා දිවි ලෝක යවන්න මේ ලෝකේ තියෙන සල්ලි ටික හොරගම් කරන එක තමයි ආගම කියන්නේ. මම නැවතත් කියනවා අනාගත ලෝකේ දිවි ලෝක යනවායි කියලා මනුස්සයා රවට්ටලා දැනේ දැනට මඩිය පිප්පොකට් ගහිල්ලකට තමයි ආගම කියන්නේ ඒක මහල්ලා සහ මොහොත කියන එකේ හර්නස්ට් හිමින්ගේ ලියලා තියෙනවා. ආගම හැදලා තියෙන්නේ ඒකට මිනිහ හැම වෙලාවෙම බයින ජීවත් වෙන්නේ. කීයකින් හරි උ බය කරනවා. බය කරලා කියනවා මට පිටියල්ලෙන් කීයක් හරි දීපන්. මං වැඩේ කරලා දෙන්නම් කියලා. ඒ පොරොන්දු වෙන මිනිහා ගාවවත් නැහැ පිම්පක්. ඒක නිසා මේ පශ්චාත්තාප වෙන වෙලාවේදී ditta ධම්ම වේදිනේ වශයෙන්ම වෙන්න අරින්න. දැන් ඔය එන එක හොඳයි. ඔක යටිපහ වුණොත් ඊගාව ආත්මෙට ගියොත් හත් ගුණයක් ගෙවන්න ඕන. මේ මේ දැන් ගෙවෙන එක හොඳයි. අතප්පයක් කැඩෙන්නේ නැතුව යනවනේ. පුළුවන් තරම් සතුටුමත් වෙන්න. ඒ නිසා වෙනදාට වැඩි සතුටුමත් වෙන්න. සතුටුමත්ලා එන්නම අරින්න. මේ වගේ කියන්නේ සභාවේදී ගිහිල්ලා කියන්නේ අපේ පිස්සු පිහට්ට වෙන තැන නෙවෙයි. භාවනා කරන කෙනෙක් ගාව. කියලා පුළුවන් තරම් එන්න අරින්න. ඒ ඕජාව, ඒ සපූයාව, ඒ සැරව ගලන්න ගලන්න ඒ භූමිය සුද්ධ භූමියක් වඩටපත් වෙනවා. එනිසා ditta ධම්ම වේදිනිය වශයෙන් මේ එන එක ලොකු දෙයක්. ඒක ඉතින් දරන්න බෑ. මොකද අපි හිතන්නේ මං වගේ කෙනෙකුට එහෙම විය යුතු නෑ. මේ මයිලක හොඳ විතරයි තියෙන්න ඕනේ කියලා නෑ. මිනිස්සුયો කියලා කියන්නේම හත් අවුරුද්දක් පරණ වෙච්ච කක්කවලක්. අසුචි වලක්. ශාසනයක් නොතිබුණා නම් අපිට කොහෙද සරණක්? අපි හෙලිකිරීමෙන් පාපෝච්චාරණයෙන් පුදුම සාන්තියක් ලබනවා. මගේ ජීවිතේ අවුරුදු 26 වෙනකන් මම කරලා තිබුණ අපරාධ ටික හිත හිතා කරපුවා. පුදුම ආශාවෙන් කෙරුවේ කාලේ මම. සත්‍ය මරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරේ බොරු කේලම් හිසචන බොනේව හරි ආශාවෙන් කරේ. හැබැයි මේ මෛත් එක්ක ඉන්න මේ ළඟ ඉන්න යාළුවවත් දන්නේ නටන කකුලේ ගෙජ්ජි කපත හැකි මට. මේ නටද්දී ගෙජ්ජි කපන්න පුළුවන්. පුදුම හැකියාවක් තියෙන හොරකම් කරන්න. ආයේ මුකුත් නැහැ මේ ඇස්පිල්ලේ තියෙන ඇස්පිල්ලන් ගලවත හැකි මට තේරෙන්නේ නැතු. මට තේරෙනවා ඒකම තමයි විපස්සනාවට අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව යන්න බෑ විපස්සනාව හරියන්නේම කඩප්පුලි යන්න විතරයි. අන්නේ කඩප්පුලි විපස්සනාවට තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මෙතෙක් අයෝනිසෝමනසිකාරට ගිය එක යෝනිසෝ අයෝනිසෝ කියලා අයින් කළා යෝනිසෝ කියලා ගහ. එච්චරයි. ඊට පස්සේ ඌ no limits. ඒ නිසා එන දෙයට එන්න අරින්න කියන්න. නමුත් ඒක ඉවර කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක පුත්‍ර ජානස කියනවා තේරෙන්නේ නැහැ. හැබැයි සතුටු වෙන්න මේ ජීවිතේම ඉවර වෙනවා. ආයේ ගෙනියන්නේ account balance එකක් ඊගාවාත්මට ගෙනියන්නේ අන්න ඒක සතුට වෙන සත්පුරුෂයන් පිරිසක් අතර ජීවත් වෙන්න පාපෝච්චාරණය කරන්න හැබැයි නිකන් ඉන්න එපා. වෙනදට වැඩිය සතුටුමත් වෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ලැබූ උපදෙස් අනුව ආනාපානය සියුම් වූ පසු දැනෙන හිස් බව තුල ඉන්නෙමි. මද වේලාවක් ගිය පසු බෝරින් වීම නිසා දෝ සිතවිල්ලක් පැමිණ ඒ ඔස්සේ තප්පර 5ක් 10ක් පමණ ප්‍රපංච කරමින් සිටිමි. ඒ බව ඉබේම වැටහුණු පසු ക്ഷേම භූමිය සොයන විට අර සිතවිල්ල පසුපස බෑග්ග්‍රවුන්ඩ් එකේ මෙන් හිස් බව යලි දකිමි. යලිත් හිස් තැනට පැමිණ ටික වේලාවක් ඉන්නා විට යලි සිතවිල්ලක් පැමිණ ටික වේලාවක් ප්‍රපංච කෙරේ. මෙසේ මාරුවෙන් මාරුවට ප්‍රපංච හා හිස් බව අත්දකිමි. මෙය රූප සංඥා හා කාම සංඥා යන අවස්ථා දෙක මාරුවෙන් මාරුවට ඇතිවීමද මෙසේ වන්නේ සතිය දියුණු මදි නිසාද නැතහොත් භාවනාවේම තවත් ස්වභාවික අවස්ථාවක්ද උපදේශ ලබා දෙන මේ නිලා සිටිමි තෙරුවන් තරණයි. ඒ අර ප්‍රපංච කියන වචනය අනුව තමයි මේ මේක ඇත්තටම හිතලුවක්ද ඇත්තක්ද කියන එක. හිතවිල්ල එකදී ගන්න අමාරුයි. අපි වේදනාවක් තියෙනවා සමහරට ඒක දෝමනස්ස වේදනාවක්ද දුක් වේදනාවක්ද කියන්න බෑ. මේ හිත පෙලෙනවද ඇත්තටම කකුලෙන් කට්ටක් ඇනිලාද නැත්නම් තුවාල වෙලාද කියලා. ඉතින් තුවාල වෙලා එන එකට කියනවා දුක් වේදනාව කියලා. නමුත්තර හිත පෙලෙනවනේ දුක් තැවෙන ගතියෙන් දෝමනස්ස වේදනාව. ඒ දෙක අල්ලන්න බෑ. ඒ දෙක අල්ලන්න බැරි එකක් සංකල්පයක් එකක් යථාර්ථයක්. මේ දෙකෝයි කිව්වට සීමාව හරි පැහැදිලි නෑ. ඉතින් ඒකට බුදුජානනාංශයේ ඔය මදුපින්නික සූත්‍රය සඳහන් කරනවා සංඥා නිදානානි පపంచ සංඛා. අපි මේ ප්‍රපංච කරන හරිය ප්‍රපංච කරන්නේ නම් කෙරුවොත් විතරයි. යමක් ලේබල් කෙරුවොත් නම් කෙරුවොත් විතරයි ප්‍රපංච කරන්නේ. ඒ නිසා මොනම දෙයක්වත් නම් කරන්න එපා. ගොජේට ආවට පස්සේ මේක හිතවිල්ලක්ද වේදනාවක්ද සද්දයක්ද හොඳද නරක නම් කරන්න එපා. ওই තොගේට දාන්න. නම් කරලා එකක් අහුලපු ගමන් ප්‍රපංච කරන්න. ප්‍රපංච කරන එකටම තමයි කතන්දර ගොතනවා කියන්නේ. ඒකම තමයි සම්පප්පලාප කියන්නේ. දැන් මේ හිතවිල්ල හිතන එකක් නෙවෙයිනේ. හිතෙන එක දෙයක් නේ. දැන් මේ හිතෙන දේ පශ්චාත්තාප වුණොත් විතරයි වැල්වට අරන් යන්නේ. ට්‍රේන් තෝට් එකක් වෙන්නේ. චේන් තෝට් එකක් වෙන්නේ. නැත්නම් මේ හිතවිල්ලක් ආව මම හිතනවා නෙවෙයි නැත්නම් චේතනාපූර්වක වෙන එකක් නෙවෙයි මේ හිතවිල්ල. එතකොට මේ හිතවිල්ලම නම් කරන්න නැතුව හිටියොත් සබ්ජයක් වෙන්න පුළුවන්. වේදනාවක් වෙන්න පුළුවන්. හිතවිල්ලක් වෙන්න පුළුවන්. රූපකයක් වෙන්න ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒක කලැප්ස් වෙලා නැහැ තව. අපි නමක් දෙන්න හදපුවට පස්සේ නම දුන්නට පස්සේ තමයි ප්‍රපංච කරන්න පටන් ගන්න. ඉතින් කියනවා ඒ නම නාමකරණය පුළුවන් නම් නතර කරන්න. ඒක පෙන්නඳ ඔය පසපංචමක ධර්ම පහ විස්තර කරනකොට සාමාන්‍යයෙන් අභිධර්මයේ අටුවාවල එහෙම වෙලා තියෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. අපි ඉස්ලාම ස්පර්ශ කරනවා ඊට විඳිනවා ඊට පස්සේ මත චේතනා කරනවා පස්ස වේදනා සංඥා කරනවා චේතනා කරනවා මනසිකාර කරනවා. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ කියනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා පස්ස පස්සට දාන. පස්සේ නෙමෙයි පටන් ගන්න. පස්සට එනකොට වේදනා සංඥා චේතනා තුන අපි ගෙනියලා ඉවරයි. අපි අල්ලන්නේ අපිට ඕනේ දේ. අපේ චේතනාව අපි ස්පර්ශ කරන්නත් ඉස්සෙල්ලා ගිහිල්ලා තියෙන කුණු කන්දලෙන් කැත්තම ඒක උලනවා. ඒක තමයි අසික්කිත මනස කියන්නේ. මිටි තනින් වතුර බැස යනවා. ඊට පස්සේ වේදනා සංඥා චේතනා චේතනා කෙරුවට පස්සේ තමයි අල්ලන්නේ. ඉතින් ඒක ක්වොන්ටම් ෆිසික්ස් පැත්තෙන් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එකවර සංඥාවල් 1000 දුන්නොත් අපි අල්ලන්නේ අපිට ඕන එක. අල්ලපු දෙයින් තමයි දුකේ. ඒ නිසා එන්න ඕනේ දුක තෝරන්නේ මම. ඉතින් ඒක රජ කෙනෙක් හිටියලු. ඒ රජුරන් හම්බුණාලු රාජද්‍රෝහියෙක්. ඇවිල්ලා කිව්වලු මං ඌරෙක් දෙනවා උඹට. ඒකල මේ රාජාංගනේ දාන ඔක්කොම බලයිනේ උඹ ඒ ඌර මරණ විදියට උඹ මරනවා කිය. ඉතින් අරුගෙරදී වලිගෙන් අල්ල ඔසල පොළේ ගෙවලු. ඉතින් රජ්ජුරුව මෙයාගයි වලි ගැල්ලන්නේ. ඉතින් ඒ නිසා අපිට දෙනවා හැම වෙලාවෙම chance එකක් උඹට දෙනවා මේක උඹ වරන්නේ කොහේ ඉඳි තුඹ මරන. ඉතින් අපි චේතනාවේ දාලා තමයි ස්පර්ශ කරන්නේ. ඒ ස්පර්ශ කරලා ඉවරලා කියනවා බලන්න හත් දෙයියනේ මයි ළඟට මේක වුණානේ අරක වුණානේ කියලා ඊට ඉස්සෙල්ලා Taman තෝරලා තියෙන්නේ. Tamanගේ චේතනාව තමයි විනිශ්චය කරලා තියෙන්නේ. ඒක කවුරුත් පිළිගන්නේ. ඒකට කියනවා හරිම අහිංසකයි අප්පා. බලන්නකෝ මට හිතවිල්ලක් ආවනේ බලන්නකෝ මට වේදනාවක් ආවනේ බලන්නකෝ මට සද්දයක් ආවනේ කියනවා. ඔය තුනම ඕන වෙලාවක තියෙනවා. කොයි එකද පික් කරන්නේ? What you select that you are. තියාට පේන්නේ නැහැ යාට. යාට පේන්නේ නැහැ සත්‍ය හිතවිල්ලක්මයි ආවේ. වේදනාවක්මයි ආවේ. සද්දයක්මයි එන්නේ කියලා ඇත්ත. ඔය ඔක්කොම තියෙන ඕනෙම වෙලාවක. Taman ඒක අහුලන්නේ කර්ම ශක්තිය හැටියට. ඒක දැනගත්තට පස්සේ කරන්න තියෙන්නේ එකක්වත් අහුලන්න නැතුව ඊට බා එකක්වත් නම් කරන්න නැතුව ඊට බා. ඊට බොහොම එක සමාන එකක් වෙන්න ඇති මං හිතනවා. ඔය ඩිකාට් බටහිර මානසික විද්‍යාවේදී ergo cogito sum කියලා ඒකෙන් තමයි ඉස්ලාම් බටහිර මානසික හැදුනේ. I think therefore I am. මම හිතනවා ඒ සම වෙමි. නමුත් ඒක කොගිටෝ කියන වචනේ අරන් තියෙන කොගිටෝ කියන කොග්නිෂන් සංඥාව කියන්නේ රෙකග්නිෂන්. කොග්නයිට් වෙන්න හින්ද රෙකග්නයිස් කරන්න එපා. ඔකයි භාවනාව කියන්නේ. කොච්චර දේවල් ආවත් කොච්චර යෝජනාවක් ඉස්තිර කරන්න එපා එකක්. ඉස්තිර කරපෙන දේවල් වාර්තාවට යන්නේ නැහැ ස්වභාවයෙන්. කොච්චර දේවල් යෝජනා කරන්න පුළුවන්. යෝජනා මොනවාවත් ඒක මිනිස් වලට යන්නේ නැහැ. ස්ථිර කරගුවත් විතරයි යන්නේ. ඒ නිසා උඹේ පරිස්සම තියෙන්න ඕනේ. මාර්යාවිල নানা ආකාර දේවල් යෝජනා කරනවා. බුදුරජාණන් කියනවා දොරනාරින් අමල් විසෝ දොර ඇරියොත් ඉවරයි. ඒතකොට යකයිවිල කියනවා මෙන්න තාත්තාව දොරරින් අමල් විසෝ බුදුහරෝ එහාට හැංගිලා කියනවා තාත්තා නෙවෙයි ඔය ආවේ දොරරින් එපා අමල් විසෝ. අමල් විසෝ කතාව දන්නවනේ. බුදුන්ස කියන මොනම දෙයක්වත් අඳුර ගන්න යන්න එපා. ලේබල් කරන්න එපා. ඒබල් කරපු ගමන් බහු වෙනවා. දැන් මෙතන හිතනව නෙවෙයි හිතෙනවනේ. යෝජනාවක් විතරයි. ඔබේ ස්ථිර කරනවා කියන්නේ පශ්චාත්තාප වෙනවා කියන්නේ. පශ්චාත්තාප වුණොත් හිතවිල්ල වරණගිය. හිතවිල්ල රෙකග්නයිස් කරනවා. ඒක නිසා මොකද්ද හොඳ නිදර්ශනයක් තියෙනවා ඒකට මේ කියන්නේ යෝජනා ලක්ෂ කෝටියක් එන්න පුළුවන්. කලබල වෙන්න එපා. යෝජනා 1000ක් ආවයි කියලා 1001ක් ආවේ කලබල වෙන්න එපා. මොකද යෝජනා එන්නෙම අපිව කුණන්දු කරවන්න. අපිට ගාන්සේ 1002 නෙවෙයි 1002 ආවත් මොකක්ක ගණන් ගන්න තුගෙන පොඩ්ඩයි ඉන්න. මම හෙට නෙවෙයි අනිද්දාට දෙන්නම්. තවත් දෙකක් බුදිලා උත්තරයක් දෙන්න පොඩ්ඩයි ඉන්න. නෑ නේ මේක හදිසි නෑ මට හදිසි නෑ. ඔයගොල්ලන්ට හදිසි මට හදිසි නෑ. කවුරු හරි කියන්නේ ඔබ වහන්සේ මේක කළ යුතුමයි කියලා මම කනපත් දෙන්න ගහන ඕනෙකට මොකද කාගක ප්‍රශ්න විඳන් නෙමෙයි මම පැවිදුනේ මං කැමති නම් ප්‍රශ්න ගන්නව නැත්තම් ගන්නෑ මොකටද කියන්න පුළුවන් මේක ඔබ වහන්සේ මේ වෙලාවෙම ගන්න ඕනේ එහෙනම් ඒක මගේ අප්පා වෙන්න eBay මට වෙඩි ලොක්ෙක් වෙන්න eBay බුදුහාමුදුරුවෝ කිව්වොත් ගන්නවා ඔබ දැවෙන ප්‍රශ්න තියෙනවා උග්‍රම ප්‍රශ්නේ එමුණ කලබලයක් නැහැ නෑ සායනස මෙහෙම ප්‍රශ්න හරි ඉතින් ප්‍රශ්නයක් ආවම කලබලෙන් තමයි එන්නේ මට හදිස්සෙන්නේ නැහැ. ඉතින් කියනවා බීරියලියට වේනා ගායනා කරා වගේ මොනවා කිව්වත් අහන්නේ වැඩක් නැහැ මේ ආමුදුරන්න කියලා වෙන්න පුළුවන්. හැබැයි මට ඕනේ නම් දැන් ගන්න. ඒක තමයි මගේ තියෙන බලය. ඔන්න ඔහොම එනවනම් මං ගෑණියක් වුණා කතාවද බදිනවා. මට કોઈ ප්‍රශ්න නැහැ. මම ගෑණියනේ රජකම දුන්නත් මං ගන්නවා. කොයි එකුණත් කරනවා මට බරක් වෙන්න බෑ. පුළුවන් නම් කරනවා. මට කියනවා මේක කරපම්ම කියලා. මං කියනවා ඒක බරපතල වැඩ ඇති කියලා දන්නවා මං. එහෙම කියන්නේ කිසි කෙනෙක් මං හදලා නැහැ. මං හදන්නෙත් නැහැ. ඒ ලොකු තාංශයට හම්බෙලා තියෙන ඒ දවස්වල මේ රාමඤ්ඤනිකායේ මහෝපාද්‍යය තනතුරු. ඉතින් ඒක ගන්න ඒ හාමුදුරු එනකොටා ගන්නවා බගා ගහනවා හරි අමාරුවෙන් ගන්න. ඒ ලොකු තාංශයට හම්බෙලා තියෙන අවුරුදු 20 ගාණක් විතර හිටිය හින සීනියර්. පස්සේ ලොකු තාංශ ලියුමක් කෙවලු කාර්ක සභාවේ ඒක ඒකමතික තීන්දුවක් ඇවිල්ලා තිනවා ඔබ වහන්සේට සම්මානනීය උපාධ්‍යාය තනතුරක් තියෙනවා පිළිගන්නේ කියලා. දවස් 3ක් විතර ලියුමට උත්තර ලිව්වේ නැතිලු. තුන්වෙනි දවසේ ලිව්වලු මේ පතර මේ තරම් බරපතල වැරද්දක් කරන්න මං කරපු වැරද්ද මොකද්ද කියලා. මට මේ වගේ දඬුවමක් කරන්න මං කිසිම දවසක කැපී පෙනෙන්න ගිහිල්ලා නැහැ. එයි මට මේ විදියට දඬුවම් කරන්නේ. මම කවදාකවත් එහෙම වැරද්දක් කරලා නැහැ. මම මේක බාර ගන්න සභා ගෞරවයට හැබැයි කිසිම උත්සවයකට මං එන්නේ නැහැ කියන කොන්දේසි මත. දැන් සභාව හොල්මා. බෑ කියන්නත් බෑ. පාරගත්තයි කියන්නත් බෑ. අවුරුදු 10කට විතර පස්සේ වුණ මම ගියා ලොකු තාන්තිකේ උපස්ථායක විදිහට එක දවසක් ආවා රාමඤ්ඤ මහානිකායේ විද්‍යාපාද්‍යය තනතුර අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ වෙතටයි නිස්සාරණනේ මීත්‍රි කියලා. මම ලියුම ගන්නකොටම හා හා කඩන්න එපා කඩන්න එපා කඩන්න එපා කිව්වා. ඔබ මොකද කියලා? ඒ ඔය ලියුම් දාන්න වෙන පෙට්ටියක් තියෙනවා කිව්වා. ඒක කියන්නේ හමස් පෙට්ටිය කිව්වා. ඒකේ තෝ ලියුම් කඩන්නේ නැහැ කිව්වා. මම කිව්වා ඉතින් ලියුමක් ආවම කඩන්නේ. ඔය නම ඉන්නකෝ අනික් ලියුම කඩන්නකෝ. ඒකල මට කතාව කිව්වා. මට උපාධ්‍යාය තනතුරු දෙන්න මට මට කිසිම උනකමක් නැහැ. ඕගොල්ලෝ දෙන්න. හැබැයි ওই කරදර වලට මට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න මේ පස්ස පංචමක ධර්මවල ඉස්සලා තියෙන පස්සද නැත්නම් වේදනාවද කියන දෙක තේරවාදී සූත්‍ර පිටකයේ කියවන අය කියනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරේ හාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අටුවාවේ කිව්වොත් යන්නේ පස වේදනා සංඥා චේතනා මනසිකාර ඒකටත් කිට්ටුවේ ගැන කතාවක් ඔය මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා. ඒ නිසා අපි යමක් අල්ලනකොට ඊට ඉස්සෙල්ලා අපි කොමිට් වෙලා ඉවරයි. ඒක නිසා පුළුවන් තරම් බලන්න යෝජනාව ආවට ස්ථිර නොකර සිටීමේ හැකියාව තමයි ස්වෛරී භාවය කියන්නේ. එදා හුද්ධි කලාව කියන්නේ. ඒ තමයි විවේකයේ කියන්නේ කවුරු ඇවිල්ලා මොනතරම් බලපෑම් කරන්න ගියත් එයාට කියන්නේ නෑ ඕක මේ අනවශ්‍ය බලපෑමක් මට. අපේ sannivedanaye කැඩෙනවා ඕකෙන්. අපේ මිත්‍රත්වය කැඩෙනවා. යෝජනා කළ පොඩ්ඩක් පැත්තකට ලයි. මං කියන මොනම බරපතල ප්‍රශ්නයක් ආවත් මං දවස් දෙකක් බුදිය ගන්නවා. තුන්වෙනි දවසේ උදේ මොකද්ද හිතෙන්නේ මට ඒක කරනවා නිකන්. එච්චර. මම ওই රස්සාව කරන කාලේ සුද්ද ඇවිල්ලා කිව්වා මට මේ හොඳ වයස දැන් ඉතින් උඹට බඳින්න ඕනේ. උඹ මට ඕනේ නැහැ කිය. නෑ නෑ බැන්දොත් දෑවැද්ද මං ගානේ කිව්වා. උඹට ලොකු ගාණක් හම්බෙයි කියලා උඹ ඉන්නේ ඔල මහා ලොකු නම්බුකාර මිනිස්සු මේ මම සම්පූර්ණ වියදම් කරන බෙදපක් කියන. මොකද පැය 48ක් ඕනයි කියලා. අතේ සටින් කියන්නම් කියලා. මේ සුද්දා හින සීරියස් ගත්තා. එළපැය හතේ සැටි වුණාට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දාලා මට කිව්වා මම උඹට කිව්වා පැය 48ට ගියා මොකද කියන්නේ මම කරා රයිට් දෑවැද්ද කෙල්ල උඹට දෑවැද්ද මට සුද්දා කරගවලත මම බතින ෂුවර් බතින මන්දව දාසෙ උඹට කෙල්ල දෙනවා මම දෑවැද්ද දීපා කීයක් දෙනවා උඹත් එක්ක මොනවක්වත් කරන්න බෑ ෂුවර් ගිහිල්ලා අම්මටත් චෝදනා කරා මේ මිනිහත් එක්ක මොකක්වත් කරන්න බෑ කියලා. ඒ නිසා මගේ ජීවිතේ අනන්ත යෝජනා ඇවිල්ලා තිනවා. ඇඟේ දාගන්න අවශ්‍යතාවය ඕනෙකමක් නැහැ. ඕගොල්ලෝ හිතන ඕගොල්ලෝ හිතන ඕගොල්ලෝ යුතුයකම් ඉෂ්ට කරනවා කියලා කරන්නේ අනුන් දෙන හොරි, අනුන් දෙන කබර, අනුන් දෙන කක්කා ඇඟේ දාගන්න එක. ඉවරයක් නැහැ. මේ ලෝකේ කවදාකවත් අනුකම්පා කරන්නේ අපට. ඒක නිසා යෝජනා කරන්න, ඉස්තර කරන්න යන්න එපා. හැබැයි Tamanට ඕන එකක් කරන්න. ඒක වෙනම කතාවක්. එනිසා මෙතන තියෙන්නේ හිතවිල්ලක් මිසක් හිතපු දෙයක් නෙවෙයි කියලා මතක තියාගන්න. හිතවිල්ල හිතපු දෙයක් බාටපත් වෙන්න ද්වේෂයෙන් ඕන. පශ්චාත්තාපයෙන් ඕන. අන්නේක නොවි ඉන්න නම් නොකර ඉන්න. අපි යනවා ඊගාකට. දරුතර ස්වාමීන් වහන්සේ ඊයේ අන්තිම පර්යන්කය කලින් පටන්ගෙන විනාඩි 75ක් තරම් දික්විය. ආනාපානයට යෙදුණෙමි. අගභාගයේදී දනහිස් බලවත් ලෙස වේදනා දනහිස් වල බලවත් ලෙස වේදනා දැනුණා. ආනාපානයේ සිත ගිලිහුණා. වේදනාව මෙනෙහි කළා. ජරාවෙන් හා ව්‍යාධියෙන් පෙළෙන බව අත්දැක්කා. හේතුඵල වශයෙන් බැලුවා. ආපෝ ධාතුව සහ පඨවි ධාතුව තේජෝ ධාතුවෙන් රත් වී දරතයක් හටගෙන තිබුණා. වායෝ ධාතුවට මෙය සමතුලිත කිරීමට අවකාශ නැති නිසා මෙය සිදු වී ඇති බව අද්දුටුවා. විනාඩි දෙකකදී තරම් වේදනාව නැත නැතිව ගියා. මායින් පසු මම දැන් මෙතන බව අරමුණු කරගෙන මුළු කාලයම ගෙව්වා. මගේ ප්‍රශ්නය මම අරමුණු මාරු කිරීම තුනක් එකට එකම පර්යන්කේ සිදු කළා. එය හරිද වැරදිද? මම පර්යන්කේ නැගිට සක්මනට වැටුණා නම් වඩා සුදුසුද? පහදා දෙනු මැනවි. දරුවන් සරණයි. ඔය ඉතින් අරමුණු තුනක් මාරු කරාද මාරු වුණාද කියන එක එක ප්‍රශ්නයක්. ඔය දැන දැන අරමුණු තුන වුණාට කෝටි ගණන් අරමුණු මාරු වෙනවා. මොකද හුස්මේ හිත තියාන හිටියත් හුස්මේ හිත හිටින්නේ නැහැ. ඒක කොයි දෝර අත්‍යාදු ගන්න ගමන් තමයි හිතේ තියෙන්නේ. ඒ වගේම මේක කියලා තියෙනවා මම ආනාපානෙ හිටියේ නැහැ කියලා. කොහොමද දන්නේ මම ආනාපානෙ හිටියේ නැහැ කියලා? කැමැතිද උසාවියට එන්න අම්ම ළඟට යන්න ඕනේ මයික් එක. මගේ පළවෙනි මගේ පළවෙනි ප්‍රශ්නේ මම ආනාපානෙ හිටියේ නෑ. මට ඉන්න බැරි වුණයි කියලා ලියලා තියෙනවා. මේ බව තහවුරු කරලා කියන්නේ කොහොමද? වේදනාව වැඩි නිසා ඒක ගැන කල්පනා කර මිසක් ආනාපානය මතක නැති. ආනාපානෙ නෙවෙයි නේරුව සද්ද නෑ, වේදනාවක් නෑ, හිතවිලි නෑ, මොකක්වත්ම නෑ. ආනාපානෙ නෑ කියලා කියන්නේ. වේදනාව තියෙනවා කියලා කියන්නේ වෙන මොකක්වත්ම නෑ. ඇයි මේ වෙලාවේදී මේ කොහෙද යන ආනාපානයක් අල්ලන්න නඩු කියන්නේ? පටන් ගත්තේ ආනාපානයි. ඒක තමයි අපි බලාපොරොත්තුවක් තියෙන ආනාපානයි කියලා. විපස්සනා වෙදී නැති දෙයක් ගැන කවදාකවත් කතා කරන්න එපා. ඒක තමයි කියන්නේ අර අවුරුදු 4ක ළමයෙක් කතා කරලා කියනවා අපේ වැඩේම අපි ළඟ නැති මීහරකෙක් ගැන චෝදනා කර කර ඉන්නේ කියලා. මේ මොකද්ද ඔළුවේ දාගන්න. ඒක නෑ කියලා මෙරෙන්න හද. අපිට ආනපන දෙන්නේ වෙන මොනවත් නැති වෙලාවේ ආනපන ඉන්න. ආනපන නෑනේ. නැති බව චෝදනා කරන්න යන්න එපා. මොකද ආනාපානෙත් නැහැ, පිම්බීම හැකිලිමත් නැහැද, වම දකුණත් නැහැද, ඉඳගෙනත් නැහැ, මේක හිටගෙන කොච්චරක් ලියන්නේ. දැන් විපස්සනාදී කවුද නැහැ කියන වචනේ බෑ කියන වචනේ යෙදෙන්නෙම නැහැ. මොකද තියෙන දේ විස්තර කරන්න කියලා නේ කියන්නේ. ඒ අනිත් එක අරමුණු තුනක් මාර්වීම කරපු දෙයක්ද කෙරිච්ච දෙයක්ද? තමන් හිතාමතා චේතනාපූර්වක කරපු දෙයක්ද නැත්නම් තමන්ට කිරිච්ච දෙයක්. කිරිච්ච දේවල් ප්‍රශ්නයක් නැහැ නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන චේතනාහම් භික්කවේ කම්මං වදා. මේවා කර්ම වෙන්නේ නැහැ. මොකට ඒව අපි මේ අල්ලපු කන්තරුවේ බුක් කීපින් අපි මොකටේ? අපිට ඕන දෙන අපේ කන්තරුවේ ඒවා විතරනේ. ඒ නිසා හොඳ පටන් පටන් ගන්නමක් මේ තියෙන්නේ. අපේ හිත ඕන නැති දේවල් වලට කරදර වෙන හැටි මම මේ පෙන්නන්නේ. නැති දේවල් වලට කරදර වෙනවා. මුදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කතා කරන හැම එකකම නැති දෙයක් ගැන කතා කරන්නේ. අර එක්කෙනෙක් කියලා දෙනවා අතීතය ගැන කතා කරනකොටම කරපු නැති දේවල් ගැන පශ්චාත්තාප වෙනවා. මේ තියෙන ආනාපානය තියෙන වර්තමාන මොහොත ගැන කතා කරන්න කියලා ඔකට බුදුහාමුදුරු උත්තරයක් දීලා තියෙනවා. ඒකේ ඉන්නම කැමති නැහැ. නැති දෙයක් ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ පවයි පිනයි දුන්නොත් ඒකට අදින්නේ. අසහනයයි සාහනයයි දුන්නොත් අසහනයට අදින්නේ. අන්න ඒක දැක්කනම් පේනවා අපිට වෙන හතුරෙක් නැහැ. තමන්ම අල්ලන්නෙම මේ කටුකොහලම තමයි. අන්න ඒක දැක්කන අන්න ඒක දැක ගන්න පුළුවන් නම් තේරෙනවා අපි අපේ අසමජ්ජාති හිත විතර අපිට වෛර කරන මොකක්වත් නැහැ. එයා මොනෝ හරි එකක් අල්ලන ප්‍රශ්නයක් හදනවා. ලියන්න ගියොත් විතරයි අහුවෙන්නේ අපට. මම මේ චෝදනා කරන්න නෙවෙයි ඇදලා ගන්නෙ. ඇදලා ගන්නෙ හිතන්ද මැරනවා. ඊට ඉස්සෙල්ලා මේ ටිකවත් කියලා දීලා මැරෙන්න නැත්තම්. මෛත්‍රික තරහෙන් මැරෙන්න එපා. ඒක මහා භයානක වැඩක්. කොයි වෙලාවෙ හක් ගායිද දන්නේ නැහැ. ඉස්සෙල් බලන්න දැන් ওই වයසට එනකොට තියෙන්නෙම නොකරපු ටිකනේ මතක් වෙන්න තියෙන අය කරන්න දෙල්ලවක් නැහැ නේ. හිටානි දවෙනකොට කොයි වෙලාවෙ හක් ගායිද දන්නේ නැහැ. එතකොට සතිපාසලට එනවා. ඒ අවුරුදු 7ක් අත්ත ගිය ගමන් සතිපාසලට මම දැම්මම රෙජිස්ටර් කරලා නම්බරයක් දීලා තියන්න. එතකොට සතිපාසලට ඇතුල් කරගන්න. ඒ නිසා මම දන්නවා සෑහෙන මට ඇප්ලිකේෂන් print කරලා තියාගෙන ඉන්න වෙනවා ඉස්සරහට. ඒක හරි නමුත් කවදා හරි ලියන්න පුරුදු වෙන්න කතා කරන්න පුරුදු වෙන්න නෑ බෑ දෙක නැතුව. තියෙන දේ තියෙනවා කියන්නේ ඉවරයි. එතකොට නිවන් දැකලා. එනිසා මේ හොඳ පොත්ත බීමක් වෙලා තියෙනවා. දිග්ගටම මේක කරලා බලන්න අපේ හිත පශ්චාත්තාප වෙන්නෙම අපි ළඟ නැති මේ හරකෙක් ගැන. දෙඩේම උච්චරයි. මානවයට වෙන වැඩක් නැහැ. මේ තියෙන ආනපාන ගැන තියෙන වර්තමාන මොහොත බලපංකොත් කරන්නම බෑ. ඇයි ඒ? විචිනති අතීතයක් ගැන හෝ අනාගතයක් ගැන කල්පනා කරන එක හරි ලාභයි. ඉතින් බුදුරජාණන් කියනවා අතීතන්නාන් වාගමෙය අපටිකංකේ අනාගතං. අනාගතේ ගියේ ගැන තැවෙන්නත් එපා, ආපු නැති ගැනත් එපා, වර්තමාන බය කැමැතිම නැහැ. එයා එතකොට හරියෙන් මේන් අඩු දාගෙන එතකොට තමයි ලියලා ඉවරලා බලන්න මේකෙන් කීයක් අතීතයට අනාගත සම්බන්ධ පශ්චාත්තාපද කීයක් අනාගත පිළිබඳ ප්‍රතිකංකනද බලනකොට මැද මොකුත් නැහැ. අපි දෙන්න ඕනේ මායයට සහයෝගය නම් අතීත නාගතේ. බුදුහාමුදුරන්ට සහයෝගය නම් වර්තමාන. තේරෙනවද? එන්න සත්‍යපාසලට එන්න හම්බෙන්නේ නැහැ. ඕක වුණොත් එහෙම මේ ආත්මෙදිම වැඩේ වෙන්න ඉඩ තියෙනවා. ඒකත් හරි භයානක වැඩේ හැබැයි. ගරු ස්වාමීන් වහන්ස සතිපාසලට ඇතුළු වීමට ලබනාත්මේ මේ අතරමැද ලියුමක් ලියලා වගේ මට මේ. ලබනාත්මයේ සතිපාසලට ඇතුළු වීමට අපමණ අප මෙම සහභාගී වෙන භාවනා වැඩමුළු වලින් ක්‍රෙඩිට්ස් ලැබෙනවාද? ඒ උදේමත්යෙන් ආන්න. ඇප්ලිකේෂන් ෆිල් කිරීමට අදහස් කරමි. තෙරුවන් සරණයි. ඒ මම දැනට රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට තමයි දීලා තියෙන්නේ ඔය වැඩ ටික කරලා දෙන්න මට වැඩ වැඩි නිසා. ඒ නිසා අපි උදේ මාත්‍යට දීලා යන්නම් ෆ්‍රී බ්ලැන්ක් ඇප්ලිකේෂන් ටික. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා එඩ්මන්ටන් නගරයේ සිට මෙහි පැමිණියේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සජීව සජීවීවම සවන් දීමට ඇති කැමැත්ත නිසාමය. පර්යංක භාවනාවේ විශේෂ දියුණුවක් ලබා ගැනීමට මා සමත් නොවුනත් සක්මන් භාවනාව දියුණු කර ගැනීමට සමත් වීම ගැන මම සතුටු වෙමි. ඊටත් වඩා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලින් මගේ ජීවිතයට අලුත් දැක්මක් හා අලුත් ආරම්භයක් ලැබුණාසේ මට දැනේ. හෙටින් පසු භාවනාව දියුණු කරගන්නා අතරම ධම්මානුසාරී හා සද්ධානුසාරී ජීවිතයක් ගත කර යුත්තේ කෙසේදයි උපදෙසක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔය ඔය දෙක සාමාන්‍යයෙන් අර කාය ශක්ති ධම්මානුසාරී සද්ධානුසාරී කියලා සද්ධානුසාරී කියන්නේ කොහොඩක් ගැලපෙන්නේ සමත පූර්වංගම විපස්සනා කරන අයට ධම්මානුචාරී කියලා කියන්නේ විපස්සනා පූර්වංගම සමත වගේ එකක්. ඒක ඇත්තටම අපිට තීන්දුව කරන්න බෑ. අපි මේ ලෝකෙට එනකොට අපි ඒක නිකන් බෞද්ධ ක්‍රමයේ හැටියට බලනවනේ ඒක තීන්දුවයි. අං විපස්සනා වෙද්දී නිවන් දකින්න සමතෙන් දෙනවනේ අපිට තෝරන්න බෑ. ඒක අපි ආපු ක්‍රමයේ හැටියට තියෙනවා. ඊට පස්සේ කාය සක්කි ලැබේකක් තියෙනවා. ඉතින් ওই දෙක වැටෙන්නේ සමත විපස්සනා දෙකට තමයි. ඉතින් මේ පරියංගේ හරියගේ නෑ සක්මන හරියයි කියන එකක් මුකුත් ගණන් ගන්න එපා. සතිය කියන එක විතරක් බලනවා නම් ඒක ඉරියව්වකට හේතු කරන්න එපා. සක්මන හරි ගියා නම් මම කියනවා සක්මන් වගේම දත්ම දින වෙලාවේ දවසේ කොච්චරක් Taman දත්ම දින බව දැනගන්නද නාන වෙලාවේදී මං කනවා නෙවෙයි දත්ම නෙවෙයි නාන බව දන්නවලු. එතනින් ගියාම කෑම කන වෙලාවේදී නාන වෙලාවේදී දත්ම දින වෙලාවේ පොඩි ලකුණු දෙක තුනක් දාගත්තොත් එක ක්‍රියාකාරකමක් කරනවා. මොකද ඒක පුද්ගලිකව කරන දේවල්නේ. කරනකොට පුළුවන් තරම් සතිමත් වෙන්න බලන්න. එතකොට අර සතිය වැඩිවීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කුරාණේ කියපු එක්කෙනෙක් මෛත්‍රික ගිහිලා කියනවා ධර්මයේ තියෙනවනේ චීනට හරි ඵලයන් කියලා. ආයෙ බල බල ඉන්න එපා. ඒක නම් යන්න ඕනේ. ඒකට ඕන තැනකට යන්න ඕනේ. ඒකදී ආයෙ මේ ධර්මයේ මයිලකට එනකන් ඉන්න එපා. අපි චීනෙට හරි යන්න ඕනේ. සා එඩ්මන්ටන් කියලා කියන්නේ මේ ලංකා මේ රටේම කැලලක් නේ. ඒස පයින් එන්න වටින්. ජූලි මාස 4 වෙනි දින අතිපූජ්‍ය ධම්මදීව ස්වාමීන් වහන්සේ මෙවර වැඩමුළුවේදී මා ළඟ අත්දැකීම මෙසේය. 1. සක්මනේදී බොහෝ විට සිත අතීත අරමුණු ඔස්සේ සහ අනාගතය වෙත පනි. සක්මනද සිදුවේ. ඇතැම් විට සිතට සියුම් විධානයක් දී වර්තමානයට ගැනීමට සිදුවේ. මෙම తත්වය බොහෝ විට හොඳින් ඇස්සර සක්මන් කරන විට සිදුවේ. නමුත් දැස් අඩවන් අඩවන් කරගෙන සක්මන් කිරීමේදී මෙම తත්වය එනම් සිත එහි මෙහි දුවන ගතිය අඩුවේ. සමහර විට බොහෝ වේලාවක් අරමුණේ තබාගත හැකිය. දෙක. පර්යංක භාවනාවේදී වැඩි කාලයක් යාමට මත්තෙන් සිත ආනාපානයට අවනත වේ. ඒත් සමගම හිස බෙල්ල ළඟින් පහළට නැවෙන බවක් දැනේ. තවද මාගේ ශරීරය තුළ යමක් සියුම්වද වරක ගොරෝසුවටද කම්පණය වන බවක් තේරුම් යයි. ඔබ වහන්සේගේ දේශනාවලින් පසුව මෙම தත්වයන් මාගේ භාවනාවට රුකුලක් සහ හොඳින් සිදුවන බවක් මම දැන් දනිමි. එහෙත් ඔබ වහන්සේගෙන් යම් අවදනක් ලැබන්නේ නම් ඊටමත් අගය කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මම අර එදා කියපු උපමාවේ හැටියට මූතු වෙරළට ගියාට පස්සේ ගොඩක් වෙලාට අපි දකින්නට බින්දෙන රැළ. ඒකත් එක්ක ළමයි සෙල්ලම් කරන්නේ. සිප්පේ කටොයි, මූතු වෙරළයි, තුනී වතුරයි. බලාන ඉන්නකොට ඉන්නකොට පේනවා ඈත කෙළවරේ ගැඹුරුම තැන සිටිදී තියෙනවා. හිතේට හිත යන්නේ මොකද අර ක්‍රියාශක්තිය තමයි හිත නමුත් සෙල්ලම් කරන ගමන් පැල්ලි සෙල්ලම් කරන ගමන්ම සිත්ය බලන්නත් පුළුවන්. ටික වෙලාවක් ඉන්නකොට බලන්නත් පුළුවන්. ඒ සානාපාන තියෙන හැම වෙලාවෙම ভাইබ්‍රේෂන් එක තියෙනවා. ওই කම්පැනි තියෙනවා අපිට ඒක පේන්නේ නැහැ. මොකද හේතුව අපේ හිත අල්ලන්නේ ගොරෝසු දේවල්. අපේ හිතට සියුම් දේවල් අල්ලන්නේ නැති නිසාම ඒක පුරුසුවල් අල්ලගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ සියුම් වෙන පටන් ගන්නවා. ඒක තමයි අපි අර ගුරුසු හිතකට ගුරුසු ආනාපානේ මධ්‍යම ආනාපානේ සියුම් ආනාපානේ කියලා පෙන්වන්න හදන්නේ ඒකයි. ඉතින් ඒක නිසා හොඳට පුරුදු වුණාට පස්සේ මුහුද වෙල්ලට යනකොටම රැල්ල දකින ගමන් සිතිතේ දැක් ගන්න පුළුවන්. ඒක අර හුරුකම නිසා එන දෙයක්. ඒ නිසා ඕක දිගට කරගෙන යන්න එතකොට තමයි තේරෙන්නේ මේ භවය කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ සන්තතිය කියලා කියන්නේ ඒක හැම මොහොතෙම තියෙනවා. ඒකට මම දෙන්න ලකුණු තුන තමයි ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ අසතියෙන් නෙවෙයි කියන තුන හැම වෙලාවෙම අපිට තේරෙනවා. මට දැන් නිින්ද ගිහිල්ලා නැහැ මම මැරිලා නැහැ මට මට ක්ලාන්ත වෙලා නැහැ. මේ බව අතින් අපි ඔක්කොම සමානයි. ඒකේ ඥාන පිරිමකමක් නැහැ. ඒක මේ පුප්පු විදිච්ච මිනිස්සයාම ආදුනිකය වෙනසුකුත් නැහැ. එනිසා කොයි වෙලාවක හරි මම මේ මැරිලා නැති බව මට තේරෙනවා. මම නිින්ද ගිල්ල නැති බව දන්නවා. මට අසතියක් නැහැ කියලා දන්න මේ අප්‍රමාදයට තැන්ට ආවොත් අපි ඔක්කොම ඉන්නේ එක තැනක. ඒ නිසා මම කියනවා කාට හරි බුදු හිත මොකක්ද කියලා දැනගන්න ඕනේ නම් මැරිලා නැති බව දැනගන්න. ක්ලාන්ත වෙලා නැති බව දැනගන්න. නිින්ද කියන ඕක තමයි බුදුහමසගාව තියෙන්නේ. උදම රහතන් වහන්සේගේ හිත. උදම රහත් හිත. ඉතින් ඒක ගණ්ඩ තිබුණට අපි කොච්චරයකට අකමැතිද කියලා බලන්න. අපි මේ ඒක තියේදී වෙන කුණු හarp ගැන කල්පනා කර කර ඒ තාක්කල් මේක යටිපහුව වෙන මේක නැති කරන්න බෑ. අපි කොච්චර වැල්ලේ සෙල්ලම් කරත් සිතිජේ නැති කරන්න බෑ. නමුත් හොඳට මතක තියාගන්න ළමයි කරන්නේ වැල්ලේ සෙල්ලම් කරන එක. සයිසෙක් නිව්ටන් කිව්වලු මම තාම වැල්ලේ සිප්පි කඩු සෙල්ලම් සෙල්ලම් කරන පොඩි එකෙක් මිස මට මේ ඉස්සරහින් තියෙන මහමෝද පේන්නෙත් නැහැ පිටිපස්සේ තියෙන පොළොව ගැන මට දැන් මොකුත් නැහැ කියලා. චරවචනාංශ කිව්වේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත සමන ප්‍රජාව සහිත දෙවියන් සහිත ලෝකේ මම ඔක්කොම ලරනවා කියලා. විද්‍යාඥයෙකුට ධන ගාණ්ඩවත් හම්බ වෙන්නේ නැහැ. වනු ගාණ්ඩවත් හම්බ වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දැකපු දේ. බුදුහන්සේ රැල්ලක් දැක්කා, සිටිදියක් දැක්කා. බුදුරජාන්සේ දැක්ක මිනිස්සු රැල්ලට කැමති සිසිජේට කැමති නැහැ. බුදුරජාන්සේ කියන්න ඕන වුණා රැල්ල කියන්නේ බින්දෙන රැල්ල කියන්නේ තුනීම වතුර. තොපේ දැනුම තියෙන්නේ තුනී තැන ගැඹුර තියෙන්නේ ඔය වතුරමයි ඒ කදා සැලෙන්නේ. අනේ එතෙන් යන්න මීට මීර ගැඹුර වැඩි කරගෙන යන්න. නිසා බහිනකොට පහරාජ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මොහොත හැම වෙලාවෙම ගැඹුර ක්‍රමයෙන් වැඩි වෙනවා. පුළුවන් තරම් යන්න අපවෙන්න. හෙට තව පොඩ්ඩක් යන්න ආපහු එන්න. කවදා හෝ නැහයි මට පෙන්නට පස්සේ ඉන් එහාට ඔක්කොම එකයි. අතෙන් යනකන් තමයි බය. නැහයි මට්ටමට යනකන් තමි ගහන්න ඕනේ නෑනේ. ඉන් එහාට ගියාට පස්සේ කොහේ ගියත් එකයි. ඒක නිසා අපි මේ කරන වැඩේ ඔරුවක් දියත් කරන්න හදනවා වගේ අර රැළ බිඳෙන හරි ඔළුව හරි අමාරු විදියට කරා. ඊට ඇතුළට ගියාට පස්සේ ওই ප්‍රශ්නේ නැහැ. අපි වෙලා තියෙන ওই ගිහියන්ගේ භාවනාව දියත් කරලා මහන්සි කියලා ආය කොට තියලා පහුවෙන්ද ආය යනවා. ආය දිගත් කරලා මහන්සි කියලා ආය කිඩගොඩ. අයියෝ කක්ක ගොඩයි. හොදනවා මඩේ දානවා. ආය හොදනවා ආය මඩේ දානවා. ඒකල කියනවා දැන් හෙට අහන ඔය ප්‍රශ්න කොහොමද සංස ගෙදර ගියාම කක්ක ගාගන්නේ? දැන් සුපර් මාකට් එකේ කක්ක පැකට් තියෙන ගන්න තියෙන කොහෙන්ද කියලා උන වයින් ගන්න. ඒකල ආයවිල්ලා කියනවා මේ රිට්‍රීට් එකක් කරන්නේ කොහොමද කියලා. අපි ගායකට යනවා. කවිය තියෙන නිසදස් කවිය. ඇඟිලි කැපිච්ච නැති එක්කෙනෙකුට දෙන්නේ. ලියපු එක්කෙනා කියලා. සත්වසරක් ඔබ පසුපස ආවා. ඔබගේ වදන් සලකා බැලුවා. අතිපූජනීයත්වයෙන් ගරු බුහුමන් කෙරුවා. බුදුනට දෙවනිව මට දම් දෙසුවා. සක්මන් මළුවෙන් චේතෝ විමුක්තිය වෙත එළ බූවා. තණ්හා මැදලා අවි දුර දුර කෙරුවා. පර්යංකේදී ප්‍රඥා විමුක්තිය ලැබුවා. මොහොතින් මොහොතට සති සම්පඤ්ඤය ලැබුවා. සතිගොජ යත් විනිවිද කර බැලුවා. සක්කා දිට්ඨිය එහි දුර ලැබුවා. ගයක් සදාය කුඩු පට්ටම් කෙරුවා. නිවි පහන් වී නිවි නිවි ගියා. ඔබගේ ඕදම් රව් පිළිරව් දුන්නා සතිපාසලලව සෑම බබලේවා චිරංජයතු සංගරුවනනි ඔබහට සාදු සාදු සාදු හෙට එන්න ඕනේ ලියුමක් කලින් ඇවිල්ලා ඔය හෙට මේ දාසිනා මයිලක ලියුමක් මට ගේන්න මතක නැති වුණා බලංගොඩ ළමයාගේ ලියුම කියලා අපි ඒක දාලා තියෙනවා අටේ පන්ති ගෑන් ළමෙක් එයාට හිතිලා වරුවම සත්‍යමත් වෙලා ඒක බඳ වාර්තාවල් ලියලා තියෙනවා. ඔය ඔක්කොටම ආදර්ශයක් ඒක. ඒක මම print out එකකුත් තියෙන ඕනෙකට එවන්නත් පුළුවන්. ඒක අපි හැමදැනම ලියනවා. ඊළඟ සතිපාසලට ඇවිල්ලා යාට හිතිලා තියෙනවා අද උදේ වරුවේ මම දවසම සතියෙන් ඉන්නවා කියලා ඉඳලා ඒකේ report එකක් දෙනවා. PhD එකක් දෙන්න වටිනවා. ඒ ඉදිරිපත් කළ තියෙන ඉදිරි එයාගෙම උනා මේ ඉදිරිපත් කරන්නේ. නිව්සීලන්ත ඇරපු ගමන් ඒගොල්ලෝ ඒක ඉංග්‍රීසියට දාලා ඒක දැන් සතිය පාසලේ සිලබස් එකට දාලා. ඊට පස්සේ ඉඳලා ඔක්කොම ළමට දැන් ඒ ඒ වයසේ ළමයි ලියලියා වෙනවා. මේ ස්වාමීන් වහන්සේ මම සතිමත් වුණා මෙහිමයි වුණේ කියලා. ඒක ආස හිතෙනවා මේ පොඩි ළමෙක් මේක අල්ලගත්තට පස්සේ ඒක අල්ලගත්ත හැටි සහ එයාට ඒක අත්දකපු හැටි එයාගේම ආසාවෙන් ඉදිරිපත් කරන්න. එක ඇලපිල්ලක් ස්පිල්ලක් නැහැ වෙනස් කරන්න. ඉතින් ඒකෙත් ෆොටෝස්ටැට් කොපියක් ගෙනාවා මම හෙට මම කියවන්නම් ඒක. ආදර්ශවත් වෙන්න විදිහට ඒ කියන්නේ අර මේ අම්මා වගේ ඉතින් මැරිලම තමයි ගන්න වෙන්නේ නැත්තම් නම් දැන් නම් අමාරුයි මේ ඊගාවාත්මදී ඔයිට වැඩි මොකද්ද සුද්ධියක් හම්බ වෙනවා. ඒ වයස ඔක්කොම ලියලා ලියලා දාලා දෙනවා අටේ පන්ති ළමයි. ඒකට අපි දාලා තියෙන බලංගොඩ ළමයාගේ ලියුම කියලා. හෙට මම මං ගානේ කමඨාන් සුද්ධ කරනවා ඒක කියවලා. අද දැන් තුනයි වෙලාව ඒ කියන්නේ අපිට දාලා තියෙන්නේ සත්‍යපාඨලකේ දාලා තියෙන්නේ මේ ඒකේ තියෙන උතරතුරු ගොඩක් තියෙන උතරතුරු හොයන්න අමාරුකම ඔය ලිපියක් දාලා තියෙනවා. ඇත්තටම ළමයි ලියනවා කියවනවා නම් ඒක හිතා ගන්න අමාරුයි. ඒ ළමයි ඒ තරම්ම ගැඹුරු අවබෝධයක් ඒ ළමයින්ට තියෙනවා. වෙන විෂයන් වල ඉන්නෙත් නෑ ඒක. සතියේදී විතරමයි එන්නේ. වෙන මොනවා කරන්න ගියත් ළමයිගේ ප්‍රකාශන ශක්තිය අවුල් වෙනවා. සතියෙන් කරලා තියෙන දේවල් ඒ ලියුම් ටික කියවත ඔක්කොම අපි කරන්නේ නිව්සීලන්ත යවන්නේ. ඒගොල්ලෝ ප්‍රොසෙස් කරනවා ඒකල්ලා. එක එක වයස්වල ළමයි එක එක විදිහට කරන හැටි, චිත්‍ර අඳින හැටි, කවි ලියන හැටි, කරලා පෙන්නන හැටි හරි පුදුම හිතෙනවා. ඒ නිසා දැන් උදේ මහත්තය කරනවනේ එකක් කරන වෙලාව කවුරු හරි ගිහිල්ලා සම්බන්ධ වෙන්න ලියලා ළමයින්ට කියන්නේ විනාඩි 10ක් දීලා ෆීඩ්බැක් එකක් දෙන්නයි කියලා. මොකුත් නැහැ. ඒක ඒක දිහා බලනකොට හිතෙනවා මේ ඒක නිකන් දඹරත්තරන් වගේ. ඔක්කොටම හරියන්නේ නැහැ. සමහර ළමයි ගාව තියෙන නමුත් ඒකෙන් ඒ ළමයි ළමා මනස නියෝජනය වෙනවා. කිසිම කෙනෙකුට කන්ඩිෂන් දාන්න බෑ. ටොකුසර්ට්වත් ගුරු බා පන්ති බාර ගුරුතුමීටවත් අම්මට තාත්තටවත් මුකුත්ම නැහැ. තමයි කෙලින්ම අපිට කතා කරනවා. කෙලින්ම කතා කරනවා. ඒක හරීම හරීම නිකන් හොට්ලයින් එකේ වගේ. සුපර් කන්ඩක්ටිව් ලයින් එක වැඩ කරන්නේ. දැන් අපි යනවා එතකොට අපි 4යි 3මාරයි 3:40 වෙනකන් සක්මන් කරනවා 3:40 ඉඳලා 4 වෙනකන් නෑ ඔව් 3:40 ඉඳලා 4:00මාර වෙනකන් පිටිසිට පැහැදිලිද අපි විනාඩි 10ක් වැඩිපුර ගන්නවා සක්මනට 3:40 වෙනකන් ඉතින් 3:00 ඉඳලා 4:00මාර වෙනකන් පරියන්කේ සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි